අද මේ 9 වෙනි අංකයට නාටකන ධර්ම 10ක් සර්වචනාංශයේ මේ සූත්‍රයලා සංග්‍රහ කරනවා. මේ 9 වෙනි කාරණාව තමයි අපි අද දවසේ මාතෘකාව වශයෙන් තියාගත්තේ. ඒ කාරණාව කෙටියෙන් සඳහන් කරනවා නම් මේ සති චෛතසිකය. අපි සතිපට්ඨානේලා සඳහන් කරන නැත්නම් අප්‍රමාදේ කියලා හඳුන්වා ගන්න හදන සතිය තමයි අද නාත කරන ධර්මයක් වශයෙන් මේ සූත්‍රයේ සංග්‍රහ වෙන 9 වෙනි අංකයේ වශයෙන් සර්වචන දේශනාවේ සඳහන් වෙනවා මේ සතිය සම්බන්ධ වෙන තැන්වලදී සර්වචනාංශේ ඒ ඒ අවස්ථානුකූලව විවිධ පැතිකඩ පෙන්වා දෙනවා මෙතනින් සඳහන් කරන්නේ පුණජ පරම්පරිකවේ මහණෙනි නැවතද මහණෙක් භික්ෂුවක් සතිමා හෝති සතිමත් වෙයි පරමේන සති නේපක්ඛේන සමන්නාගතෝ හෝති. එතන සති නේපක්ඛ කියන එක සඳහන් කරන්නේ නීපක්ඛ ප්‍රඥාව, නීපක්ඛ ප්‍රඥාව කියන එකෙන් තව පැත්තකින් කියපුණා සම්පජඤ්ඤය කියලා. සති සම්පජඤ්ඤයේ යුක්තවන්නේ චිර කතම්පි චිර භාජිතම්පි සරිතා අනුස්සරිතා. ඒ භික්ෂුවට නැත්නම් ඒ යෝගාවචරයට බොහෝ කලකට පෙර කියන ලද්ද කොහොම කලකට කරන ලද්ද හොඳට සිහි කරන්න පුළුවන්. අනු මේ නැවත නැවත සිහි කරන්න පුළුවන්. එතකොට මෙතන සතිය සරති අනුසරති කියන පදයට සම්බන්ධ කරලා පෙන්නනවා. සතිය කියන එක සාමාන්‍ය නන්නා දුන්නා කෙනෙකුට අඳුරගන්නට විවිධ පැතිකඩ තියෙනවා. ඒක සූත්‍ර අනුසාරයෙන්ම ගත්තාම උපස්තම්බන ලක්ෂණය එහෙම නැත්නම් උපස්ථානයේ සිටීම තමයි සතිය කරන්නේ. ඒක තමයි යාගේ ඉන්න බවට ලකුණු. එතකොට හම් වෙන ලාභයක් වශයෙන් තමයි යම් කිසි සිද්ධියක් සත්‍ය උපස්තම්භව කරගෙන එළඹ සිටි සිහියෙන් කරනවා නම් ඒ කරපු දේ හොඳට නැවත නැවත සිහිපරක් කරන්න පුළුවන් නැවත නැවත අනුසුති අනුස්සතිය නැවත නැවත සිහිපත් කිරීම කරන්න පුළුවන් කියන එකයි මෙතනදී සර්වඥාන්සේ සඳහන් කරනවා. එතකොට මේ තමන් කළ කී දේ කලකට බොහෝ පෙර කළ කී දේ නැවත නැවත සිහිපත් කරන්න පුළුවන්කම නාත කරන ධර්මයක් විදිහට මෙතන සඳහන් කරන්නේ. යම් කිසි කෙනෙකුට ඒ කලකී දේ සිහිපත් කරන්න බැරි නම් අනාතයි. අන්නේ අනාත භාවය නිසා අපි බොහෝ විට කරලා අමතක කරන දේවල් නැත්තම් නොකර කෙරුවයි කියලා හිතන දේවල් නිසා හරියට චිත්ත පීඩා ගන්නවා. අපි දන්නේ නැහැ මේක ඇත්තටම මම කෙරුවද නැද්ද කියලා එක්ක කරලා දැන් මතක නැහැ. එහෙම නැත්නම් නොකරපු දෙයක් කෙරුවයි කියලා හිතා ගන්න. මේ දෙක නිසා අපේ දවසෙන් ගත වෙන වටිනා කාලය 160කටත් වැඩි කීයක්. යම් කිසි කෙනෙක් කළ දේ හරියට මතක නම් නැවත සිහිපත් කරන්න පුළුවන් නම් ඒ පුද්ගලයා මේ දේ මම කළා මේ දේ මම නොකළා කියලා ඒ පිළිබඳව වගකීමට එන නිසා අනාථ භාවයකටපත් වෙන්නේ ඕනම තැනක ප්‍රතිබල සහිතව ගිහිල්ලා කියන්න පුළුවන් ගතියක් තියෙනවා මේක මම කළා මේක මම නොකළයි කියලා. ඉතින් ඒක මේ සමාජික ජීවිතයටත් අවශ්‍ය කරන දෙයක්. ඒ වගේම භාවනා කරන යෝග ජීවිතයත් අවශ්‍ය කරන දෙයක් සීල සමාධි ප්‍රඥා වශයෙන්. ඉතින් මේ නාථ කරන භාවය සතියේ තියෙන මේ නාට කරන භාවයේ තේරුම් ගන්න වගේම අපි සතිය කියන එකත් තේරුම් ගන්නටයි අද මේ කාලේ ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ. සතිය සම්බන්ධව ලේසිම ක්‍රමයක් විදිහට කියන්න පුළුවන් දොස් සහිත වෙන්න පුළුවන්. මේ අටුවාචාරින් වහන්සේලා මේ ඒ අටුවා රචනා කරන යුගයේ වෙනකොට සතිය හඳුනාගත්ත ක්‍රමයක් ඡායන පරෝජන ගන්න පුළුවන්. ඒ නිසා අපි එතනින් බහගන්නවස මාතෘකාවට ඊට පස්සේ අපිට පුළුවන් වෙයි තව තවත් සූත්‍රගත උපමා නිදර්ශන මාර්ගයෙන් ඒක ඔපනම ගන්න. මේ චෛතසිකයක් වශයෙන් තියෙන මේ සතිය තේරුම් ගැනීමේදී අටුවාව අපේ ආචාර්ය ප්‍රචාර්ය මත ප්‍රධාන වශයෙන් මේ චෛතසිකය හඳුනාගන්නේ ඒකේ ලක්කන රස පච්චුපට්ඨාන පදට්ඨාන කියන ක්‍රමයකට. සතියේ ලක්ෂණයේ වශයෙන් අටුවා පොත්වල සඳහන් කරන්නේ අපිලාපන ලක්කන කියන අපිලාපන ලක්ෂණා කියන පාලි පදයේ සඳහන් වෙන්නේ පිලාපන කියන වචනේ විරුද්ධ පදේ තමයි අපිලාපන කියන්නේ. පිලාපන කියලා කියන්නේ මතු පිට පොලාපනින ගතිය. ඒ නිසා සතිය නැති හිත මතු පිට පොලාපනින. සතිය සහිත හිත අරමුණට ගිඳාවයි. නිසා මතු පිට පාවෙන ගතිය අටුවා උපමා පෙන්වන්නේ වේලිච්ච ලබු කබලක් වතුරට දාපුවාම ඒක වතුර මතු පිට ඔය රැලි මත පාවි පාවි පාවි පාවි උලන් අතර හොය ගසාගෙන යනවා. දැන් කාලේ හැදිච්ච කියනවා රිජිපොන් කැල්ලක් පොරොප්ප කැල්ලක් වතුරට දාපුවාම ඒක පාවි පාවි එහෙම ගහගෙන යනවා. ඒකට කිසිම පදනමක් නැහැ. නමුත් ඒ වෙනුවට අපි කැබිලිටි කැල්ලක් ගලක් අකල කැල්ලක් වතුරට දැම්මොත් දාපු තැන්නම කිඳා බයි. කිඳා බැලලා වතුරේ වතුර දිය කඩේ අඩියටම ගිහිල්ලා මිසක නතර වෙන්නේ. ඒ නිසා සතිය නැති හිත අරමුණකට යොමු කළොත් ඒක එහෙමේ පාවි පාවි කියනවා නිකන් පොරොප්ප කැල්ලක් වතුර දැම්මා වගේ. පිලාපන ලක්ෂණේ තියෙනවා. සතිය සහිත හිත නම් අරමුණට බැහැගන්නේ කොහොමද? මේ බුරුල් පසකට හෙල්ලකින් දමලා ඉන්නා වගේ පැනපු ගමන් මේක ඉඳගෙන යනවා. එහෙම නැත්නම් හොඳට තැම්බිච්ච අලකැලක ගෑරුප්පුවට තද කරනකොට ගෑරුප්පුව කිලාගෙන කඳ කාගෙන බහින්නේ ආන්නේ වගේ ඒ තිබ්බ අරමුණේ කාගෙන බහින ගතිය තමයි සතිය ස්වභාවය. ඉතින් මේක අපි දැනගත්තට මේම අහලා හිතාගෙන අරමුණකට හිත තිබ්බ ගමන් පුරුදු පුහුණු කරපු නැති හිතක එහෙම අරමුණේ කිඳා බහින ගතිය ගන්න බොහෝ පුහුණුවක් කරන්න ඕන. මොකද අපේ හිත නිතරම අරමුණු මාරු කිරීමේ තමයි යෙදිලා තියෙන්නේ. අපි පොහොසත් කියලා කියන්නේ අපිට විවිධ රූප තියෙනවා නම් gedara අරයට වැඩිය මෙයාට අපි කියනවා යා පොහොසත් කියලා. විවිධ සද්ද જાති ගන්න පුළුවන් යන්ත්‍රෝපකරණ වැඩි නම් අපි කියනවා පොහසත් කියලා. විවිධ ගඳ සුවඳ જાති ගෙදරක තියෙනවා නම් අපි කියනවා පොහසත් කියලා. විවිධ රස වර්ග තියෙනවා නම් අපි කියනවා පොහසත් කියලා. මොකද සුපභෝගී යාන වාහන අඳ පුතු මේක ගොඩක් තියෙනවා නම් අපි කියනවා පොහසත් කියලා. හිතටත් විවිධාකාර නන්නත්තර අදහස් වෙනවනම් ඒක කියනවා පොහසත්. එතකොට වෙන්නේ මොකද්ද කිසිම තැනක එක චිත්තක්ෂණයක් හිතේ හිටින්නේ අතනින් මෙතනින් එතනින් මෙතනින් පැන පැන පීක්කු හැදිච්ච රිලෙවෙක් වාගේ කියලා සරුවත් chance සඳහන් කරලා තියෙනවා කොහොමදත් රිලෙවෙක් අත්ෙන් අත්තට වයින්කොට ඒ පණින අත්ත ගැන හෝ අල්ලන අත්ත ගැන කල්පනා කරලා නෙවෙයි පණින්නේ පැනලා තමයි උ කල්පනා කරන්නේ කොහොමද අල්ලන්නේ කියලා ඉතින් ඒක බොහෝමත්ම දරුණුයි පිස්සු ඇදිච්චි වඳුරෙක් රිලෙවෙක් ගත්තාම අපේ අරමුණකින් පණින්නේ අනික් අරමුණ පිළිබඳ වගකීම නෙවෙයි. මෙන්න මේ විදිහට අරමුණේ කර්මල පැන පැන ඉන්න ගතිය තමයි අසතිමත් හිතේ පුලාපයින් ගතිය. ඉතින් මේ කොලාපයින ගතිය එකවරම නතර කරලා හරියටම අරමුණක මේ කුරුල්පතකට එල්ලකින් ගමලා යනවා වගේ පිටින ගතියක් ගන්න ලේසි නෑ. ඒ නමුත් මේක මේ අහනකොට ඒ ගැන කල්පනා කරනකොට මගේ හිත දැන් සතියද තියෙන්නේ නැත්නම් සතියෙන් පිටපැනලාද කියලා ඒ කරන කෙනාටම තව කෙනෙක්ගේ සහායක් නැතුව දැනගන්න මේ සුතමේ ඥානෙ පරෝජනවත් වෙනවා. ඒක නිසා ආධුනික යෝගාවචරයේ ආනාපානෙට සතිය පිහිටවනවා පිම්බීම ඇකිලිමේ සතිය පිහිටවනවා වම දකුණට සතිය පිහිටවනවා එදිනදා වැඩ කරනකොට ඒ කරන කෙන දෙයට සතිය පිහිටවනකොට පිට අරමුණෙන් අරමුණට අරමුණෙන් අරමුණට පැන පැන යන ගතිය තියෙනවනේ කිසිම අරමුණක මුල් බැස ගැනීමක් නැත්තම් මොනවද උනේ මොකද්ද කෙරුවේ කියලා නැවත සිහිපත් කිරීමේ ශක්තිය නැහැ. ඒකම අරමුණක් නැවත නැවත හැපෙන ගතිය තියෙනවනම් මූණ දෙන ගතිය තියෙනවනම් ඒ අරමුණේ බැස ගන්න ගතිය තියෙනවා නම් ඒ අරමුණේ අලගිය මුලකේ විස්තර කියන්න පුළුවන් ගතියක් හම්බ වෙනවා. ඒක නිසා ආධුනිකයා හොඳට දන්නවා ආනාපාන සති භාවනා කරන්න ගියාට ආනාපානයට හිත అలවල තියෙනවයි කියන එක. ආනාපානයත් එක්ක හිත මූණට මූණ දාලා තියෙනවයි කියන එක සම්පූර්ණ බලවත් අභියෝගයක් වාටපත් වෙනවා. ඉතින් ඒක දෝෂයක් නෙවෙයි, වැරද්දක් නෙවෙයි, අපරාධයක් නෙවෙයි. ඒක එහෙම බව දැනගෙන නැවත නැවතත් උනන්දු කරවන්නයි අපිට ඒ වීර්ය චෛතසිකය, සද්ධාව ආදී ධර්ම ඕනේ කරන්නේ. එහෙම කරන්නේ නැතුව තිබ්බ ගමන්ම සත්‍ය පිහිටවන කෙනෙක් මේ ලෝකේ නැහැ. කිසිම කෙනෙක් නැහැ. මොකද ඒ තාරක් නොදන්නා තරම් කාලයක් මේ හිත ඒ එකේ කර්මණින් කර්මන පණින්දමයි අපි මේ පොහසත්කම් උගත්කම් දක්ෂකම් තරුණකම් කිය කියා කෙරුවේ. සෙල්ලක්කාරකම් කියලා කෙරුවේ. දැන් අපි ඒක අනිත් පැත්ත හරවන්න හදවතකොට ගමදික පහලටවත් පීනලා පීන ගන්න බැරි මිනිස්සෙක් ඒකෙත් ගිලිලා නැහින જાති මිනිස්සෙක් ගමදික ඉහළට පීනන්න හදනවා වගේ. ඒක නිසා මේ සතියේ තියෙන පොලා අසතියේ තියෙන පොලාපයින් ගතියත් ප්‍රමාදයේ තියෙන පොලාපයින් ගතියත් සතියේ අප්‍රමාදයේ තියෙන ගිලා බහින ගතියත් කිඳා බහින ගතියත් හොඳට තේරුම් ගන්න ඕනේ. එතකොට එහෙම හිත හිතියා නම් ඒ කියන්නේ ගිලා බැසන්න කිඳා බැසන්න එතකොට Tamanට ඒකේ රසයක් දැනෙනවා. එතකොට තේරෙනවා මේ සතිය කර දෙන වැඩක් තියෙනවා. මොකද්ද? ඒ අරමුණට මූණට මූණ දැම්මා වගේ හිටිනවා. එතකොට අසම්මෝස රසය කියලා මේක අපි පාලි පොතේ සඳහන් කරන්නේ භාවනා උපදෙස් දෙනකොට කියන්නේ ආස්වාස ප්‍රසාදිතේ යෙදුවට පස්සේ ආස්වාසයේ මගේ හිත තියෙන ප්‍රස්වාසයේ නෙවෙයි කියලා සම්මෝසාවක් නැතුව අන්දමන්දයක් නැතුව මගේ හිතේ තියෙන ආස්වාසේ බව එකලාව කියන්න පුළුවන් ගතියක් තියෙනවා. ආස්වාසි වුණාට පස්සේ ඒක අමතකලා දැන් තියෙන ප්‍රස්වාසය කියලා ආස්වාසින් වෙනස් කියලා ප්‍රස්වාසයේ තියෙන බාට ලකුණ මේකයි කියලා ප්‍රස්වාසින් ආස්වාස වෙන් කළ කියන්න පුළුවන් ගතියක් තියෙනවා. සම්මෝසාවක් එන්නේ මේ ගන්නේ මේ ඉන්නේ ආස්වාසයේද ප්‍රස්වාසයේ මේ කියන්නේ වමද දකුණද මේ මම පිම්බෙනවා බලනවාද හැකිනවා බලනවාද කියලා සම්මෝසාව කියන අන්දමන්දකම විචිත්ත බව පටන් ගන්නකොට තියෙන්න පුළුවන්. නමුත් අරමුණ යාළු වෙන්න වෙන්න, සෝද වෙන්න වෙන්න මේක පිම්බීම හැකිලිම නෙවෙයි. එනද මේක ආස්වාසය මේක ප්‍රස්වාසය නෙවෙයි. මේ ප්‍රස්වාසය මේක ආස්වාසය නෙවෙයි කියලා හරියට තෝරලා බේරලා දැනගන්න පුළුවන් ශක්තිය තමයි අසම්මෝස රසය කියලා කියන්නේ. මේකෙදි මම මෙන්න මෙහෙම නිදර්ශනයක් ගෙන අරපානවා. අපි එකපාරක් මතකයි මේ දුංගල සංස්ථා දුංගල සමාගමේ රස්සාවකට ගියා ඉල්ලන්න ගියා සමුග පරීක්ෂණය. අපි ගියේ මේ විභාගතම් සමත්‍ත්‍චි අධ්‍යාපනයේ තියෙන පිරිසක් වෙන්නේ. නමුත් එතකොට තිබිලා තියෙනවා අධ්‍යාපනයේ නැති සිගරට් තෝරන්නන් තෝරන කියන සාමාන්‍ය බුද්ධියක් තියෙනවා කියලා බලන්ඩ සිගරට් තෝරන අය ගන්න පරීක්ෂණයක්. අන්න ඒකෙදී ඒ කම්පැනි මෙන්න මෙහෙම විභාග ප්‍රශ්න පත්‍ර බලලත් නෑ, සාහිතික බලලත් නෑ, සුසුකම් මොනවාක්වත් බලන්නේ නෑ. අභියෝගයක් දීලා ඒ අභියෝගය යනුව තමයි තෝරගත්තේ. ඒගොල්ල කරලා තියෙන්නේ මේ නේද මේ කාන්ත පක්ෂයේ තේන නිදර්ශනයක් වෙයිද කියලා මේ විවිධ මට්ටමේ ඇන જાති, බෝල්ට් જાති හයක් කලවම් කරලා. පිලිමීටර 1යි 2යි 3යි 4යි 5යි 6යි කියලා බෝල් නැත්තම් නත් જાති මොනවා හරි කන්නකෝ කලවම් කරලා හයම රෝලක් දිගේ එකපාරට ඇදගෙන ඇදගෙන වැටෙනවා. වැටෙනකොට යාර තියෙන්නේ හය එකට එකට වෙන් කරලා පැකට් හයට දාන එක. එනේ එනේ එක අරගෙන හරියට දැකපු ගමම අඳුර ගන්නවනේ මේක මිලිමීටර 1 මිලිමීටර 1 පෙට්ටියට දාන්න. දෙකේ නෝට දෙකට දාන්න. තුනේ නෝට තුනට දාන්න. විශාල වේගයකින් එනකොට එනේ එන බෝල්ට් එක අල්ලගෙන හරියට පෙට්ටියට දාලා වැඩිම ගාණක් දාපු එකන තෝරනවා. සුදුසුකම් තිබුණත් එකයි, පහසුකම් තිබුණත් එකයි, හැකියාවක් තිබුණත් එකයි අර එන විශාල වශයෙන් රෝල් වෙලා එනෙව්ව එන එන එක අහුලලා හරියට ඒ පෙට්ටියට දාන්න පුළුවන් නම් ඒකෙන් කෙලින්ම ලකුණු දෙන්න පුළුවන්. අන්න වගේ තමයි අපි ආස්වාද ප්‍රසවාසයේ හිතට භාවනා කරන්න යනකොට ආස්වාසයේ වේලා වරක එනවා. ඊළඟට ප්‍රසවාසය එනවා. ඊළඟට හිතවිල්ලක් එනවා. ඊළඟට සද්දයක් එනවා. ඊළඟට වේදනාවක් එනවා. හරියට සතිය යොමු කරන්න පුළුවන් නම් මේක ආස්වාස මේක ප්‍රසවාස මේක හිතවිල්ලක් මේක සද්දයක් මේක වේදනාවක් කියලා ඒක හැම දක්ෂකමක්. මේක තමයි සතිය පිහිටුවාට පස්සේ ඒ සතිය අපිට කර දෙන දේ. ඉතින් මේ ඔක්කොම කලවම් වෙනවා කොයි එකද දෙන්නේ කොයි එකද දන්නේ නැත්නම් අපි කියන සම්මෝසාව කියලා. කන්දවන්ද කියලා. දැන් අලුත් වචනේ අංජබජල්. මොකද්ද කියලා දන්නේ ආස්වාස කරනකොට ප්‍රස්වාස කියලා මෙනෙහි කරනවා ප්‍රස්වාස කරනකොට ආස්වාස කියලා මෙනෙහි කරනවා. වම තිනකොට දකුණ කියලා මෙනෙහි කරනවා දකුණ කියනකොට වම කියලා මෙනෙහි කරනවා නම් අපිට කියන්න පුළුවන් සතිය තාම වැඩ පටන් අරගෙන නැහැ. හැබැයි මෙවුව මේ කියලා දුන්නට මේ වම තියෙනකොට දකුණ කියවෙන එක රාජ අපරාධයක් නෙමෙයි මේක කාටත් වෙන දේ. නමුත් අපි මේ ඉගෙන ගන්න බණ අහන්නේ සාකච්ඡා කරන්නේ මේ දැන් සතිය තියෙන වෙලාව මේක සතිය නැති වෙලාවට තමන්ටම වටහා ගන්න නම් මේ අසම්මෝස රසය සම්මෝසාවක් නැති ගතිය තමයි හිතේ තියෙන්නේ. ආස්වාසය එනකොට මේ සද්දයක් නෙමෙයි මේක වේදනාවක් නෙමෙයි මේක හිතවිලක් මේ ආස්වාසය කියලා හොඳට ගන්න. ඊට පස්සේ ප්‍රස්වාසය එනකොට මේ සද්දයක් වේදනාවක් හිතවිලක් ආස්වාසයක් නෙමෙයි ප්‍රස්වාසය කියලා ගන්න. ඉතින් මේක ලේසි මේ පරියන් කියනකොට කියලා දැන් ලේසි. මොකද අපි අනිත් අරමුණු වසාදමා තියෙන නිසා. නමුත් ඉදිරියට වැඩ කරනකොට මේ දැන් වෙන්නේ දකින්න එක, මේ දැන් වෙන්නේ අහන එක, මේ දැන් වෙන්නේ ගඳ බලන එක, මේ දැන් වෙන්නේ රස බලන එක, මේ දැන් වෙන්නේ පහස විඳින එක, මේ දැන් වෙන්නේ හිතන එක කියලා. ඒක ලේසි නෑ. ඒක අල යහන යනකොට අල්ලන්න පුළුවන් නම් ඒ සතිය හොඳ දක්ෂ තත්ත්වයක් ඒකට මේ විචිත්‍රව කියන්නේ මෙහෙමයි මම දැන් අසන්නේ මම දැන් බලන්නේ. මම දැන් ගඳ බලන්නේ. මම දැන් රස බලන්නේ. මම දැන් පහස ලබන්නේ. මම දැන් හිතන්නේ. අපි එක එක චරිත රංගපානවා චිත්තක්ෂණේ චිත්තක්ෂණේ. මේ ඉන්නේ කොහොමද චරිතද කියලා භූමිකාව තේරුම් ගන්න පුළුවන් ගතිය විශාල එකලසක්. ඒක තමයි සතිය අපට කරගෙන කෘත්‍යය. ඒක ඒක අපිට කරන්න බැරි නිසා ඒක බොහොම සංකීර්ණ නිසා අපි කරන්නේ ඉඳගෙන කයට හිත යොදලා ඇස් දෙක වහගෙන ඇහෙන් එන රූප නතර කරලා කනින් එන ශබ්ද නැති තැනකට ගිහිල්ලා නාසයෙන් දිවෙන් වැඩ නොකර හිතට එන ටික තීතරක් බලාගෙන ඉඳලා තමයි මේ සතිය මුල් බසව ගන්න. රසගෙන සක්මණේ ගියාම මොකද වෙන්නේ? සක්මණේදී ඇස් දෙක ඇරලා ශබ්දත් ඇහෙනවා. කුලඟත් වදිනවා. ඉතින් එතකොට අර වම දකුණ කියන එකට අභියෝග රාශියක් ඒ තියේදී දැන් මම ශබ්ද අහනවා දැන් මම රූප බලනවා දැන් මම ගඳ සුවඳ බලනවා දැන් මම වම තියනවා කියලා ඒක එක කැඳේ ගල බේරුවා වගේ බේරන්න පුළුවන් ගතිය තමයි අසම්මෝස රසය කියලා කියන්නේ. ඒ නිසා සම්මෝසාව ඉස්සලා තේරුම් ගන්න ඕනේ. සම්මෝසාවේ තමයි අපි ඉන්නේ. දහසකුත් එකක් කටයුතු කරනවා එකකවත් නිර්වෘල් භාවයක් නැහැ. දීසිගේ බලාමල්ල වගේ සේරම එක මල්ලේ දාගෙන තමයි කරන්නේ. මේව තමයි සංසාරය අපි මෙතෙක් කළා ආවේ. දැන් මේ සතිය පිටරනට මොකද කරන්නේ මේවා එක එක එක එක වෙන් කරගන්න එක විතරයි. මේ මෙතන හොඳට මතක තියාගන්න ඕනේ මේ වෙන් කරන්න හොඳ නරක දකලවත් ධර්ම ධර්ම දකලවත් සාධාරණ සාධක දකලා නෙවෙයි තියෙන දේවල් වෙන් කර දැනගැ වෙන් කර ඉන්න. මේක බොහෝමත්ම වටිනා දෙයක්. මේකට උපමාවක් මෙහෙම කියන්න පුළුවන්. අතේ තෙල් කුණු ගෑවිච්චාම අපි සබන් දාලා අත හොදනවා. එතකොට මොකද වෙන්නේ? අර සබන් කටල ගිහිල්ලා කුණු කෑලි අතර වෙලලා වෙලලා ඒව වෙන් කරනවා. කුණු කුණු එකට බැඳෙන ගතියක් සාමාන්‍ය කුණු වල කියන තෙල් කුණු වල තියෙන. සබන් ගියාම කරන්න මොකද එක එක කුණු කුණු කෑල්ල අනිත් කුණු කෑල්ලෙන් අර සෙවල පට්ටකේ වෙන් කරනවා. වෙන් කරුවට පස්සේ කුණු කෑලි වලට අත් බැඳ ගන්න බැරි වෙනවා. අත්වල කැඩලා ගියාට පස්සේ වතුර වැටෙනකොටම කුණු ටික ගසාගෙන යනවා. දැන් සබන් වලින් කරන්නේ ඒ කුණු කෑලි කෑලි වෙන් වෙන් කරලා දාන එක. වෙන් කරපු ගමන් ඒ වගේ බලපිටියක්. ඒ වගේ තමයි සතියෙන් කරන්නේ මේ අහන එක දකින්න එක වෙන් කරලා බලන්නේ. දකින්න එක ගඳ බලන එක වෙන් කරලා බලනවා. වෙන් කරන්නේ රස බලන එක වෙන් කරනවා. භාෂ ලබන එක වෙන් කරනවා. හිතන එක වෙන් කරනවා. හිතන එකේ රාගේ, ద్వේෂයෙන් වෙන් කරනවා. ద్వේෂේ, මෝහයෙන් වෙන් කරනවා. ඔක්කොම වෙන් කරලා දැම්මට පස්සේ එකකවත් බල බිඳි බල නැති වෙනවා. මේ කියනවා ඝන විනිභෝගය කියලා බොහෝ ලස්සන වචනයක් පාවිච්චි කරනවා. ඔක්කොම එක ඝනවට හිටියොත් මේ තේරම කුණු ටික එකට බැහැලා. එක එක වෙන් කරපුවාම ඉදල් කුරුමිටියක එකට තිබ්බම කඩන්න බැරි වුණාට එක එක කූර ගත්තාම සුතුස් ගාලා කඩලා දානවා. හැබැයි ඊට ඉස්සෙල්ලා වෙන් කරගන්න ඕනේ. මේ ලෝකෙම අපිට අමාරු වෙලා තියෙන මේ සත්ත පිටින්ම අල්ලන්න ගිහින්. ඔක්කොම එකට ගත්තොත් මොකක්වත් කරන්න බෑ. සතිය කරන්නේ ඉස්සල්ලා මේවා එක එක එක එක වෙන් කෙරුවට පස්සේ අර වළංකාරයට සූමානිකයට පොළු කාර්යයට වරුවයි කිය. නෙලාන නෙලාන අනිකයි තියෙන. ඉස්සල්ලාම ඕන කරන්නේ සතිය වෙන් කළා ගන්න එක. ඒ නිසා මේ සතිය කරන්නේ ඒ බරපතල කටයුතු පුංචි කොටස් වලට කඩලා දෙන්න. ඒකට කියනවා අසම්මෝස රසය. අසම්මෝස රසය කියන්නේ ආස්වාසේ ප්‍රස්වාසේ වෙන් කර. මේක හරි කියලා හිතමු. ආස්වාසේ ප්‍රස්වාසේ වෙන් කළා ගුරුවරයාට කියන්න පුළුවන් තරම් එකලාසයක් ආන ගුරුවරයා කියන හොඳයි දැන් ආස්වාසේ මුල මැදක වශයෙන් වෙන් කරන්න. ආස්වාසේ මුල එකක් මැද එකක් අග එකක්. සක්මනේ වම දකුණු වශයෙන් මට හොඳට යන් තබන තබන වමක් තබන තබන දකුණින් වෙන් කරන්න පුළුවන් නම් කියනවා එහෙනම් එසවීම තැබීම කියලා දෙකට කඩන්න. අර වම කියපුවද දෙකට කඩන්න. දෙකට කරලා සති දෙකක් කියනවා. එතකොට සතිය දෙගුණ වෙනවා කෘත්‍ය එකමයි. එක පියවර දෙකට මෙහෙම. ඊට පස්සේ ඒක හරියට ගියාට පස්සේ කියනවා ඔසවන යවන තබන කියලා තුන කරන්නේ. තුන කරනකොට සති තුන් ගුණයක් එදෙනවා එකම කෘත්‍යය. ඒකත් හරියට පස්සේ කියනවා ඔසවන්න හිතෙනවා ඔසවන. යවන්න හිතනවා යවන. තුන දබන්න හිතනවා තබනවා කියලා ගියාට පස්සේ මේ යෝගාවචරය හරියටම අරමුණේ නිමග්න වුණා වගේ වෙන සද්ද අහන්න බෑ වෙන රූප බලන්න බෑ හරියටම මම මේ දකුණේ හිටියා වගේ ඒක කඩ කඩ කඩ කඩ පෙන්වන එකට සමස්තයක් වශයෙන් අපේ තේරවාදයේ කියන විභජ්‍යවාදී කියලා. බුදුජානක අපිට මේක කියලා දුන්නේ රොත් පිටින් ගත්තොත් අපි යට. එක එක කැලි කැලි වෙන් කරලා ගත්තොත් අපි දිනනවා. මේ දිනීම ඇති කරන වෙන් කරන දේ අතරමැද මේ ඡේදස්තරය අතරමැද වෙන් කරන දේ තමයි සතිය. සතිය කියලා හැම දෙයක්ම ආත්මයක් කළ මැදට වෙලා හිටගන්නවා. ඊට ගත්තට පස්සේ එක එක එක අල්ලගෙන ඇදලා ඇදලා ඇදලා දාන්න පුළුවන්. ඒ නිසා සතියෙන් කරන්නේ මේ දේවල් අතර එකට සාමූහිකව බැඳීගෙන තියෙන දේවල් අතරට රිංගලා එකින් එක එකින් එක වෙන්කොල දක්වන ගතිය. කොහොම තාක්ෂණික වැඩක් මෙතන කියන්නේ. මේ අපේ දෙයක් නෙවෙයි කතා කරන්නේ ධර්මතාවයක් ගැන කතා කරන්නේ. නමුත් අපි පහර දෙනකොට සතුරට අපි මේ එංගලන්ත කාර්ය අපිට උගන්වුවේ divide and rule කියලා. බෙදලා බෙදලා ගත්ත තරමට මේ ජය මේ පාලනය කරන්න ලේසි. කට්ටිය අයින් කර කුටි කුටි තුඩු තුඩු කැඩෙන්න කැඩෙන්න බල බිඳිනවා. මේක තමයි සටන් උපක්‍රම. මේක තමයි දේශපාලන වශයෙන් අද කරන්නේම ඕක තමයි. අනිත් පක්ෂේ කඩන්න ඕනේ නම් විනාශ කරන්න ඕන නම් පක්ෂ දෙකට කඩන්න. ඒක හතරට කඩන්න. කඩුවට පස්සේ එකකවත් බලන්නේ නැහැ. මේකම තමයි කෙලස් වලටත් කරන්න තියෙන්නේ. කෙලස් එකකින් එකකින් එකකින් වෙන් කරන. දැන් අපි කෙලස් වලට යන්නේ ඉතල රූප ධර්ම වෙන් කරන වෙන් කරන වෙන් කරන. නාම ධර්ම වෙන් කරන වෙන් කරන වෙන් කරන යනවා. වෙන් කරන වෙන් කරන ගියාට පස්සේ කලන එක ලේසි. ඒක කෘත්‍ය කෙරෙන්නේ කොහොමද? අසම්මෝස රසය. ඔක්කොම හැඳි ගෑවිලා යන්න දෙන්නේ නැතුව එක එක එක එක පොඩ පොඩ වෙන් කරලා වෙන් කරගෙන යනවා. ඒක බොහෝ අමාරු දෙයක් මේ කියනකොට මට ලේසි වගේ අහනකොට ලේසි වගේ හිතේ. නමුත් භාවනා කරපු අයට තේරෙනවා ඒ වගේ ක්ලාසයක් ගන්න කොච්චර වෙලා භාවනා කරන්නද කොච්චර සක්මන් කරන්නද කොච්චර වැටි වැටි නැගිටින්න ඕනද එතකොට නම් මේ එකලාසය ආපු දවසේ මට දැන් ආස්වාසය ප්‍රස්වාසය වෙන් කරගෙන ආස්වාසය මේකයි ප්‍රස්වාසය නෙවෙයි ප්‍රස්වාසය මේකයි ආස්වාසය නෙවෙයි කියලා දැනගෙන මට විනාඩි 10ක් 15ක් ඉන්න පුළුවන් කියලා හිතන්න කාට හරි කියන්න තරම් භාවනා හරි ගියා නම් එයාට විනාඩි 10 තුළ මොන්න තරම් සැනසීමක් ලබනවද කියලා මොන තරම් පහසුවක් ලැබුණාද මොන තරම් අධිකාරී ශක්තියක් ලැබුණාද මොන තරම් එල්ලයක් නැතුව පෙර පෙර මග දැක දැක යනවාද ඒ තරම් වෙනසක් ඇති කරනවා මේ පුංචි වැඩක් මෙතන සිද්ධ වෙන්නේ වෙදේ මොකද්ද ඒ කුටි කුටි තුඳු තුඳු කඩ කඩ කඩ කඩ වෙන් කරනවා මේක තමයි සතියේ ලක්ෘත්‍ය වශයෙන් පෙන්වන්නේ අසම්මෝස රසය ඒක වෙනකොට Tamanට වැටහෙන ආකාරයක් තියෙනවා දැන් නම් ඔන්න කවදාකවත් නැති විදිහට මට එල්ල වුණා නැත්නම් මේ සතිය පිළිහිටියා කියලා ඒක පෙන්වන්නේ විෂය ආධිමුඛ භාව පච්චුපට්ඨාන මම දැන් වැඩ කරන්නේ අසවල් අරමුණත් එක්ක කියලා නොපැකිලව කියන්න පුළුවන්. දැන් සමාජලාට කමඩාන් සුද්ධ කරන්න ගියාම හරියට කාලේ නාස්ති වෙනවා. මොකද নানা ප්‍රකාර නරියයි බල්ලයි කතා කර කර ඉන්නවා මිසක් මොකක්ද අරමුණ මොගේ දිහිත යෙදුවේ මොනවද වැටුනේ කියලා කියන ප්‍රශ්න 10ක් 15ක් අහනවා. ඔයේ මොනවද කියන. අතනින් කියනවා ටිකක් මෙතනින් කියනවා ටිකක්. ඉතින් අහගෙන ඉන්න කෙනාට ඔළුව නරක් වෙනවා. එහෙම නොවි ඒ එක එකක් වෙන් කරලා කියන්න නම් ඒ කියන කෙනා දැනගන්න ඕනේ මම මේ මම මම ස්වාමීන් වහන්සේ පිම්බි මැකලින් භාවනා කරන කෙනෙක්. මම ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනා කරනවා. මම මේ කියන්න හදන්නේ ස්වාමීන් වහන්සේ සක්මන් භාවනා කියලා. ඒ හරියට එකලාශයක් තියෙන කෙනා මේ කියන්නක කාරණාව දන්නවා කියන. ඒක හරියට උසාවියට නඩුව ගන්නකොට නඩු අංක කියනවා වගේ. සමහර ඒවා මොනවත් නැහැ මම මේක කරන්නේ නැහැ මට අරේ වුණා මේ වුණා ආලෝකයක් දැක්කා මේක ප්‍රථම ධානයක මේක ဒုတိ ය ධානයක කියලා ඉතින් ප්‍රශ්න කරනවා මොන නාටකද විසඳන්න පුළුවන් ඒක හරියට කියන තාලෙටම මම මේ කියන්නේ ආස්වාසය ගැනයි මම ඒක මෙනෙහි කරාද නැද්ද මට ආස්වාසයට උනේ මෙහෙමයි කියලා කියනවනම් බලන්න කොච්චර පිරිසිදුද කියලා ඊගාට මම මේ කතා කරන්නේ ප්‍රස්වාසය ගැන ප්‍රස්වාසය මට වැටුනේ මෙහෙමයි කියනවනම් මට පේන්නේ නිවන් දැක්කට විතරයි දෙවිලි වෙන්නේ මොන්න කුණු කන්දලයක් හරි කමන්නේ හරියට විසදව කියන්න පුළුවන් නම් ඒ දෙයට වටිනාකමක් වෙනවා. අන්න ඒකට කියන්නේ විෂයාභිමුඛ භාවපච්චපට්ඨානා කියලා. එහෙම නැත්නම් Taman මේ කතා කරන දේ මොනට මොන දැම්මා වාගේ පේනවා. මේ ඇස් දෙක අරලා පේන කතාවක් නෙවෙයි. මනසට පේනවා. මං ඉන්නේ මේ සද්දෙක. මම ඉන්නේ මේ වේදනාවක මම ඉන්නේ හිතවිල්ලක මම ඉන්නේ ආස්වාසය මම ඉන්නේ ප්‍රස්වාසය එහෙම නැත්නම් මේ ආස්වාද ප්‍රස්වාස බලවට මම ඉන්නේ බිම්බීම හැකිලිම කියලා හරියට Taman එල්ලකෙච්ච දේ. විෂය ගෝචර විෂය අභිමුඛ භාව. හරියට කණ්ණාඩියට මූණ දාලා ඉන්නකොට අපි දන්නවා මේ මගේ මූණ තමයි පේන්නේ කියලා කියනවා වගේ මූණට මූණ දැම්මා වගේ ගතියක් එනවා. ඒක එනකොටම <coughs> මේ පදත්තානේ Tamanට වැටෙන ආකාරي අතිරේක පදත්තාන වෙනවා ආරක්ක පච්චපට්ටාන කියලා තමයි ආරක්ෂාවක් වැටෙන්න පටන් ගන්නවා. දැන් නම් මම කරපු වැඩේට බහැලා ඉන්නේ. නියම බිස්නස් එකේ ඉන්නේ කියලා සතිය පිහිටපු අරමුණ මූල කර්මස්ථානේ වේවා වෙන එකක් වේවා හරියට සතිය පිහිටවපු ගමන් ලොකු අරසක් මේක තමයි නාත කරන්නේ. මේක තමයි බුදුහාමුදුර අපිට පෙන්වන්න හදාගන්නේ. එහෙම නැත්නම් අපි අනාතයි. අර මහසෝනග වගේ කඳ ඉස්සරහා ගත්තට බෙල්ල පිටිපසට තියාන එකක් ගැන කතා කරනවා තව එකක් ගැන හිතනවා. මේ භාවනා කරන කඳ මෙහි හිත gedara. ඉතින් පැයක් දෙකක් ඉඳගෙන හිටියක් දන්නේ නැහැ මොකක් වුණාද කොහොම වුණාද කියලා. ඒක දෙක දෙක පැත්තට එකලස් වෙලා තියෙනවා. ඉතින් මේකට හොඳ ලස්සන උපමාවක් පෙන්නනවා මේ විෂයාභිමුඛ භාව පච්චපට්ඨාන කරන ආරක පච්චපට්ඨාන කියන දෙකේම එකම දේ මේ පෙන්වන්නේ එකම කාසිය දෙපැත්ත. මේ අවුරුදු මම හිතන්නේ 30 40කට විතර ඉස්සෙල්ලා එච්චරම සංචාරක ව්‍යාපාර නැති කාලේ මේ සුද්දෙක් කියන බටහිර ජාතිකයෙක් ඉන්දියානු කැලේකට ගිහිල්ලා එයා ඒ කැලේ සිටින අරඹ තරබා ඉන්නකොට දැක්කලු සිංහයෙක් සහ අලියෙක් අතර සටනක්. අපි ළමා කතාවල අහලා තියෙනවා කැලේ රජා සිංහයයි කියලා. අපේ ඉතින් සිංහයා හැම කැලේම නැති නිසා උඟක් වෙලාවට අලියත් රජකම කරනවා. දැන් ලංකාවේ කැලේ අලියා කැලේ රජා අලියා. මොකද කැලේ ලංකාවේ කැලේ සිංහයෝ නැති නිසා. ඒ නිසා පොඩි දරුවන්ට ප්‍රශ්නයක් තියෙනවා කැලේ රජා සිංහයාද අලියාද කියලා. මේ සුද්දරත් ලොකු උනාට සුද්දරත් ඔය ප්‍රශ්න තිබිලා තියෙන නිසා මේ මිනිස්සුන් මේක බලාන හිටියා. අලියා සිංහයා අතර සාතනයි. සටහන් කරනකොට සිංහයා ඉතාමත්ම යොසුලුයි එහාට පයින්නවා මෙහාට පයින්නවා උහුලඟ වගේ. අලියා බොහොම බරපතල නිසා ඌට බෑ එහෙම එහාට මෙහාට සිංහයා පයින්න තාත නටන්න. නිසා අලියට නටවන්න පුළුවන් හොඳම කුරස් තමයි ඌගේ හොඳ වැල. ඌ කරන්නේ සිංහයා පයින්න පයින්න දිහාට හොඳ වැල දානවා. හොඳ වැල දැම්මොත් ඒ හොඳ වැල කරකවන්න පුළුවන් පදාශය තුල නයි සර්පේ නයේගේ පෙනේ වගේ පාරට අලියට ගහන්න පුළුවන්. නිසා සිංහයා බලන්නේ පුළුවන් තරම් කොහොම හරි බලලා අලියාගේ පිටිපසට යන්න. අලියා කරන්නේ කොහොම හරි සිංහයාට මුණ දාන එක. මුණ දාගෙන ඉන්නා තාක්කල් සිංහයා පරාදිනවා අලියා දෙනවා. සිංහයා බලන්නේ මේ පැත්තට බලලා මේ පැත්තට බලලා කොහොම හරි අලියාගේ පිටිපසට යන්න පිටිපසට පැනනම කොන්දර මැල්ල කුඹස්තලේ පලන. අලියා ඒක දන්නේ නිසා කරන්නේම මුණ දාන. ඒ නිසා මේ මිනිස්යාගේ අවසාන නිරීක්ෂණය වුණේ අලියා සිංහයාට මුණ දාගෙන ඉන්න තාක්කල් අරසයි. අයියේ සිංහා අලියගේ මේ හොඳේ හසුරන්න පුළුවන් ප්‍රදේශයෙන් පිටිපස්සට පැනලා කොන්දර පැනනා නම් සිංහා දිනවා. අන්නේ වගේ තමයි මොනම කෙලෙසයක් ආවා. කෙලින්ම සතිය මුණ දාලා ඉන්නවනම් කෙලෙසේ පරාදයි සත්‍ය දිනවා. මේ මතුවලා තියෙන කෙලෙසේ මොකද්ද කියලා අඳුර ගන්න බැරුව හිත අන්දමන්ද නම් සතිය පරාදයි කෙලෙසේ දිනවා. ඒක නිසා විෂයාභිමුඛ භාව කියලා කියන්නේ කෙලින්ම මූණ දීලා ඉන්නවනම් ඒ මූණ දීලා ඉන්න එක දැපෙන වැඩක්. එහෙම වටපිට බැලුවොත් තමයි බෙල්ලට අත කියන්නේ. එදා සත්‍ය පුරුදු වෙන්න පුරුදු වෙන්න අපිට ආරක්ෂාවක් ඇති වෙනවා. සති ආරක්ක පච්චපට්ඨානාතිය. මේ සති ආරක්ෂාව තමයි මේ සතර සතිපට්ඨානෙ යෝගාවචරයා රැකෙන දේ. ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී කියලා බුදුරජාණන් වහන්සේ ශ්‍රීමුක දේශනාවක් කරනවා. මහණින් ධර්මයේ රකින්න ධර්මයේ විසින් ආරක්ෂා වේ. මුග දෙනෙක් මේක ලාභයට ගන්නවා. මේ දානයක් දීලා මේ දාන කුසලයේ සීලානිසංස, තමහා ධානිසංස, ප්‍රඥානිසංස බලාපොරොත්තු වෙනවා. කල්දාක් තමයි. දානෙට හම්බෙන්නේ දාරාසකාවක් ආරක්ෂාවක් විතරයි දාන කුසලේ පමණයි. සීලෙන් ලැබෙන ආරක්ෂාව කවදාකවත් දන් දුන්නට ලැබෙන්නේ නැහැ. ඒක දන්න කෙනා දානේ ආරක්ෂාව බොහොම ලාමකයි ඊට වැඩිය හොඳයි සීල් රකින්න කියලා සීලය රකින්න පටන් ගත්තොත් ඒ පුද්ගලයාට වීතික්‍රම කෙලස්කින් වෙන්න තියෙන හානි නැති වෙලා සීල ආරක්ෂාව ලැබෙනවා. එතකොට සීල ධර්මය රැක්කොත් අපිට බය නැතිකම කියන ආභය ලැබෙනවා. ඒක දාහනේ හම්බෙන්නේ නැහැ. කවදාකවත් නැහැ. මේක ධර්මයේ තියෙන හරියට එකට එක මුල ධර්මයක්. නිසා අපි දැනගෙන අපි සීලය රැක්කොත් සීලය විසින් අපිව රැකදෙනවා. ඕනම කෙනෙකුට පිහිටව ප්‍රකාශ කරන්න පුළුවන්. යම් කිසි කෙනෙක් තමන්ගේ සීලය ආවර්ජනය කරමින් සීලය මෙනෙහි කරමින් ඉන්නවනම් ඒ පුද්ගලට රාජනීතියෙන් තඹේක බලපෑමක් කරන්න බෑ. රාජනීති බලපාන සිල් කඩන කටියට විතරයි. යම් කිසි කෙනෙක් දැන හෝන දැන සිල් කඩනවා නම් ඒ මනුස්සයා බයෙන් තමයි ජීවත් වෙන්නේ. එක්ක රහස් පොලිසියෙන් නැත්නම් කෙලින් පොලිසියට අවුලනවා. නමුත් අවංකව Taman සිල් රකින්නවා නම් අභූත චෝදනා කළා හිරේ කියලා මැරුම් කන්ට උනත් බය වෙන්න දෙයක්. මම දන්නේ ඉතින් කාට කාටත් අර කියලා තිබුණාට මට නම් හොඳටම විශ්වාසයි කියලා ඒ සීල ආරක්ෂාව තියෙනවා. ඊට හුඟක් වෙනස් සමාධි ආරක්ෂාව. සමාධි ආරක්ෂාව කියන්නේ නීවරණයෙන් බලපෑමක් නැහැ. ඒ නිසා යා දන්නවා මගේ සීලය මට ආරක්ෂා කරන්න පුළුවන්. මගේ හිත සිල් කඩන මට්ටමට, පරිඋත්ථාන මට්ටමට එන්නේ නැහැ කියලා සතිය වඩා ගත්තොත් සීල මට්ටමින් එහාට සමාධි මට්ටමට ඒහා සමාන ආරක්ෂාවක් දෙනවා. දෙවියෙකුට බ්‍රහ්මයෙකුට දෙන්න බැරි ආරක්ෂාවක් තියෙනවා. හැබැයි කවදාකවත් විපස්සනා ආරසාවෙ ඉන්නේ නැහැ. ඒ සඳහා විපස්සනා භාවනාවම කරන්න ඕනේ. යම් කිසි කෙනෙක් සීල සමාධි ප්‍රඥා කියන තුනම වඩනවනම් සතියේ එතකොට ඒ පුද්ගලයාට සම්පූර්ණ ධර්ම ආරක්ෂාව ලැබෙනවා. ඉතින් මේ යාග හෝම ගස්කල් වඳින්න එනද මේ භූත සෑම ධර්ම වෝණේ කරන්නේ මේ සීල සමාධි ප්‍රඥාවෙන් තොර වෙච්ච අයට තමයි. ඒක ඒකලන්ට ඇත්තක්. මොකද සීල සමාධි ප්‍රඥා තියෙන කෙනාට ඔය මොන්නම දෙවියෙකුටවත් යක්ෂයෙකුටවත් බය වෙන්න දෙයක් නෑ. ඒ අපි ඔය 46 කාමර දෙක හදලා ඉන්න වෙලාවේදී ලොකු ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න කාලේ ඒක විවෘත කරන වෙලාවදී කියලා ගන්නිමෙත සූත්‍රය දේශනා කරා මම හිතන්නේ මම පැවිදිලා මම දැන් දවස් 10ක් 15ක් විතර වෙන්නේ. ඉතින් කට්ටිය එකතුලාම පිරික්කන්ට යනකොටින් සංඝයා ඔක්කොම එකතුලා යනකොට ඒක ලොකු ගැම්මක් මේ විතර සංඝයා එකතුලා වටකොට ඒ මිනිස්සෙක් ඇවිල්ලා එතන යන පාරේ තියෙන ගලකට ගින්දර දාලා කඩනවා. ගිනි බින්දිනවා වතුර දානවා ගිනි බින්දිනවා වතුර දානවා එතකොට ගල පොපරලා කඩනවා. බොහොම මෝඩ මිනිස්සෙක්. මොකද සිරිසේන කරන්නේ කියලා. අවසරලා යනකොට මේ කය වදින් කියලා මේ ගල මම කඩනවා. මේ ගල කැඩුවට පස්සේ පොළොව මට්ටම් වෙන අවසරය ඒකට පය වදින්නේ නැහැ. බොහොම හොඳයි සිරිසේන. උඹට කරන්න පුළුවන් පිට මේක තමයි කියලා ලොකු සංඥාංශ බොහොම අගය කරා. අගය කරනකොට සිරිසේනයි ඉඳගෙන කියනවා අවසරය මම හිතානේ මේ පිළිපාදයන්ට බලාපොරොත්තු වෙන පඳුරු නැද්ද කියලා. පඳුරු අපිට පඳුරු ගහන්න නැහැ කියපන් සුමන තමයි කියන්නේ කියලා. කියලා කියන්නේ කිව්වා මේ තිසර හම්සෝ භාවනා කරනවා කියලා කැමති නම් පින් ගන්නයි කියලා මෙහි පඳුරු ගහන්නේ නැහැ කියන්නේ. සුමන සමන්දිය නෙවෙයි ඊට වැඩි ලොකු දෙයක් වුණත් සත පහකට බය වෙන්න දෙයක් නැහැ අපිට කියන්න පුළුවන්. අපේ ශක්ති ප්‍රමාණයෙන් අපි සතිය පිහිටවනවා නම් ওই කිසිම කෙනෙකුට අපිට උදව්වක් මේ සක්කානතරයක් කරන්න බෑ. ඉන්නේ ආරස්සාව තමයි සරුවචනසේ කියන්නේ සතිය නැත්තම් අනාතයි කියලා. සතිය නැත්තම් අසරණයි කියලා. ඒ අනාත නැති කරලා සනාත භාවයක් ඇති කරලා දෙන්නයි මේ නාත කරන ධර්ම දේශනා කරන්නේ. ඒකේ 9 වෙනි අංකයට සඳහන් කරලා තියෙන සති. සතිය යම්ම චිත්තක්ෂණයකට ආවා නම් නැත්නම් සතිය එළඹ සිටියා නම් අපේ වචනෙන් කියන එකලස් වුණා නම් ඕනම යෝගාවචරුත් තේනවා දැම්මම අරසයිය. සතුටක් ඇති වෙනවා ප්‍රමෝදයක් ඇති වෙනවා. ඉතින් සතිය යෙදවිලා තියෙන සමාන්තරට රාගය වෙනුවට වෙන්න පුළුවන්. ද්වේෂය වෙනුවට වෙන්න පුළුවන්. වේදනාවකට වෙන්න හිතවිල්ලකට වෙන්න පුළුවන්. සද්දයකට වෙන්න පුළුවන්. ආශ්වාසයට වෙන්න පුළුවන්. ප්‍රශ්වාසයට වෙන්න පුළුවන්. අරමුණේ කිසිම බලපෑමක් නැහැ මොන අරමුණාවත් ඒකට සතිය පිහිටියා නම් අරමුණේ බලක් බින්දෙනවා. කෙලස් බල බින්දෙනවා. Taman එතන නාත කරන තත්ත්වයකටපත් වෙනවා. සනාත තත්ත්වයටපත් වෙනවා. වැටෙනවා. දැන් වැටෙනවා මට තියෙනවා ධර්ම ආරක්ෂාව කියලා. ඉතින් මේ විදිහට එක චිත්තක්ෂණයක සතිය පිහිටවලා ඒකේ තියෙන සනාත කරන භාවය වටා ගන්නවා කියන එක ලේසි නෑ. මොකද අපේ චිත්තක්ෂණ ඊට ඉස්සෙල්ලා එකයි පස්සේ එකයි දෙකම අසතියෙන් නම් මේක අපිට තේරෙන්නේ. මේක තේරෙන්න නම් සති චිත්තක්ෂණය දිගින් දිගට දිගින් දිගට පෙළට වැළට යන්න ඕනේ. අන්න එහෙම යනකොට යනකොට මේ සතිය තියෙන ජවයේ කැවෙන ගතිය. ගැම්ම ගන්න ගතිය. අන්නේ ගැම්මේ තමයි වැඩි තියෙන්නේ. මේ තනින් තනින් සතිය පිළිවෙලට කිසිම බලයක් නැහැ. ඒක හරියට වෙන් කරලා ගත්ත කූරු මිටියක කූර කූර වගේ සුතුස් කාලා කඩලා කෙලස් වෙන් වෙන් කරන්න දුර්වල වෙන්න වගේම අතනින් මෙතනින් තියෙන සතියත් බොහෝම දුර්වලයි. නමුත් මේ සතිය එක ධාරාවකට විරත් කූතු මිටියක් වාගේ ගොනුවක් ආවට පස්සේ ඒක හෙන ගෙඩියක් වාගේ පුදුමාකාර ශක්තියක් එන්න පටන් ගන්නවා. නමුත් ඒක කිසිසේත්ම යෝගාවචරයේ අධිකාරිය නෙමෙයි පවතින්නේ. එනවා යනවා. එනවා යනවා. එහෙම තමයි පටන් ගන්නවා. නමුත් යම් වෙලාවක එක දිගට සතිය පිටියන විනාඩි 5 10 15 ඒ යෝගාවචරයට අම්මා ගොඩක් ඉන්නවට වැඩිය මම මෑණි බුදු පියාණන් වහන්සේගේ සතිය පිටියට පස්සේ බුදුම ශක්තියක් එනවා බුදුම ආරස්සගතයක් වැටෙන්න පටන් අර ගන්නවා මේක මේ ඉන්දියාවට සීමා වෙච්ච බුද්ධෝත්පාද කාලයට සීමා වෙච්ච එකක් නෙවෙයි යම්ම තැනක සතිය පිටියානම් එතන අනිවාර්යයෙන්ම ආරස්සාවක් ඇති කරනවා මේක තමයි අපිට අපි වෙනුවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් කරන්න තියෙන එකම එක උදව්ව. අනික් සේරම දේවල් ලාමකයි, අනික් සේරම දේවල් බොළඳයි, අනික් සේරම දේවල් ලපටි ළමයි. අනික් කොයි දේ කරුවත් මේකෙදී අපි බොහෝ බොළඳයි. මේකට අලුතෙන්ම පටන් ගන්න නිසා සතිය වැරදුණයි කියලා අපි ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. මම උගත් නිසා මට සතිය පිහිටන්න ඕන. මම රූවත් නිසා මට සතිය පිහිටන්න ඕන. මම තරුණ නිසා මට සතිය පිහිටන්න ඕන. මට කාය බල ශක්තිය නිසා සතිය පිහිටන්න ඕන කියලා සතිය කිසිම ආලම්බන ගතියක් නෑ. ඒක හරීම අනාලම්බන ශක්තියක් තියෙනවා. හැබැයි සතිය එක දිගට පිහිටියාට පස්සේ මොල් මොන වැල් ගැඩවිල්ලට වුණත් උතුම්ම තෙතක් එන්න පටන් ගන්නවා. ඒ බුදු බලයේම එන්න පටන් ගන්නවා. බුද්ධ ආකර්ෂණය එහෙමම එනවා. ධර්මයේ කියන එක තමන්ගේ බුද්ධියට දින්න වුණා වගේ තේරෙනවා. නියම සංඝයා කියලා තේරෙන්න පටන් ගන්නවා. ඒ වගේම තමන්ගේ සීලය අයියෝ මොකද්ද ඉතින් සීලය රකින්න කියන තරමට සීලය ඕන වෙලාවක රකින්න පුළුවන් ශක්තියක් එන්න පටන් ගන්නවා. ඉතින් ඒ වගේම තමයි අපි කොච්චර බුද්ධ ආලම්බන ප්‍රතිචාර තිබ්බත් ධර්ම රසයක් දැනගත්තත් බෞසුත වුණා සංඝය සංඝයා වුණා සීලය රැක්කත් සතිය නැත්නම් ඒවා තේරම අනාතයි. ඕනම වෙලාවක මේ බුද්ධ ආලම්බන ප්‍රතිචාරයේදී අපි අදින් පෞසිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ධර්ම කොච්චර දැනගත්තත් අධර්ම වැඩ වෙන්නේ ඉඩ තියෙනවා. අපි කොච්චර සංඝයා කියලා උපසම්පදා වෙලා හිටියත් අපි කොයි වෙලාවක වුණත් පාරාජිකා වෙන්න ඉඩ තියෙනවා මේ සතියට. සතිය තියෙනවා නම් පුදුම ගැම්මක් කරන්නේ. ඒක නිසා Taman කෙරේ Taman අනුකම්පාවක් තියෙනවනම් කළ යුතු උතුම්ම කාර්යාව තමයි කොතනකදී හෝ සතිය පිටවන්නේ. ඒ නිසා අපේ ලංකාවේ ප්‍රධාන ආර්ථිකයේ තේ තියෙන කාලේ අපි කිව්වේ any time is tea time කියලා. ඕනම වෙලාවත් තේ බොන වෙලාව. ඒ නිසා යෝගාවචරය කියන්නේ any time is mindfulness time කියලා. ඕනම වෙලාවක් ඕනේ සතිය සතියටමයි. ඒක මේ වයසට ගියාට පස්සේ කරන්න ඕනේ, පැවිදි වෙලා කරන්න ඕනේ, ආරණ්‍යගත වෙලා කරන්න ඕනේ, සිංහල බුද්ධ ආගම් වෙලා කරන්න ඕනේ කියලා ඒ මොනම දෙයක් අසතියට බලපාන. කොත්තනක හරි පටන් අරගත්තොත් පටන් ගත්ත දේ ඉන්ටෙන් ටෙන් ටෙන් ටෙන් ටෙන් ගැම්ම ගන්න. ගැම්ම ගත්තට පස්සේ තමයි Tamanට අයිති වාර්තම, බුද්ධිය. ඒ වගේම ආරස්සාවක් වටේින් පටන් ගන්න. ඒ ආරස්සාව හැබැයි කවදාකවත් අම්මගේ Tamanගේ පුතාට දෙන්න බෑ. කවදාකවත් පුතාට අම්මට දෙන්න බෑ. රජ්ජුරුව සතුටුමත් වෙලා ඉවර රටවැසියලා දෙන්න බෑ. දොස්තර හතුමත් වෙලා මේ ලෙඩාට දෙන්නත් බෑ. ගුරුවරයා හතුමත් වෙලා ශිෂ්‍යයාට දෙන්නත් බෑ. අනිත් පැත්තත් බෑ. නිසා සත්‍ය පුදුමාකාර ආත්මార్థකාමී ශක්තියක් තියෙනවා. මේ නිසා තේරවාද මුළු සාසනයට බඩිනවා තනි ආත්මార్థකාමී කියලා. ඒකයි මේ අපේ gedare එකෙක් මහාන වෙන්න යනකොට අනිත් උන් තරහා ඒකයි. යා විතර තනියෙන් බුදු වෙන්න හදනවා. එහෙම කොහොමද පුළුවන් කියලා නමුත් ඒ මනුස්සයවත් එහෙම කරගත්තේ නැත්නම් අනික් කෙනෙක් වෙන කොහොමඩක්වත් බෑ. ඒ නිසා සරුවචන් වහන්සේ ගිහිව ඉන්න කාලේ Tamange ඵලයේ අඹුවට පළවෙනි බබා හම්බෙච්ච දවසේ ගෙදරින් පැනලා ගියයි කියන එක අද ගන්න මානවාචි වාසිකාරකේ නඩු දාන වැඩන්නේ. වටින්නේ නැහැ කරන වැඩේ මේ එහෙම ගෙදර මනුස්සයා තමලා ගියාම කවුද ගන්න බොන්න දෙන්නේ. කොච්චර පිටි ගිරි පිටි ගණන්ද කියලා නඩු කියයි. අයිතිවාසිකම්. නමුත් තනි ආත්මාර්ථකාම වැඩ කතෝලික සභාව හරියට බයිනවා. අපේ දෙවියන් වහන්සේ නම් හරියට අසල්වැසියට ප්‍රේම කරනවා. ඔබලගේ බුදුහාමුදුරුව බලවන් සිද්ධ මේ රාහුල කුමාරයට කරපු දේ කියලා කියනවා. ඉතින් මේක සමාජ ධර්මයක් හැටියට බannකොට නම් හරිම ලැජ්ජ වෙන්න කාරණාවක් තමයි. මුසර්මචනන්සේ දන්නවා මේ කට්ටියත් එක කරන්න දෙයක් නෑ. මේක තනියම ගිහිල්ලා බුද්ධෝ හම්බෝද ඉස්සාමි මුත්තෝ හම්බෝචේ පරෝති පරේ කින්නෝ හන්තාර ඉස්සාමි සංසාරෝගා මහපය. බුද්ධෝ හම්බෝද ඉස්සාමි මම බුදු වෙන්නේ ඊට පස්සේ කට්ටිය බුදි කරවන්නේ. අපි කට්ටියකට ලැබු දෙයම කියන කතාව බුද්ධ ආගමේ නැහැ. පුළුවන් එක්කන ඉස්සර වෙනක් තියෙන. ඉන්නවන්ත ආරිසයි මම ඉස්සලා ඊතර වෙලයි අනික කට්ටිය ගොඩ ගන්න. මඩකොඩේ ඉන්න මිනිසෙකුට කවදාකවත් තව මඩකොඩේ ඉන්න කෙනෙක් ගොඩ ගන්න බෑ. නිසා මේ සමා පරානුද්දාය පරිදාන යුත් විතක්ක එහෙම නැත්නම් මේ ඥාති විතක්ක අනම්මනම් කියනවා කොහොම මේ නැති බැරි කමට ගන්න අදහස්. හරි වැඩේ නම් ඉස්සලා Taman ගොඩ ඇවිල්ලයි අනුංගන අනුකම්පා කරන්න පුළුවන්. මේක මේක සුද්ධ වශයෙන්ම කියකි මේක ආත්මාර්ථකාමී කියලා ඕනෙකට චෝදනා කරන්න පුළුවන්. නමුත් වැඩේ වෙන්නේ මෙතන විතරයි. ඒක සතියට එනකොට අනිවාර්යයෙන්ම තේරුම් ගන්න වෙනවා. අපි ඒක තුළ සාමිකෝ සිල්ලාගෙන බව හැබෑව, දන් දෙන බව හැබෑව, මුතු විපස්සනාවට ගියාට පස්සේ නම් තනි අලියා වාගේ. කඟ වෙනගේ තනි අඟ වාගේ හරියටම සතිය පිටු. ඒක එනකොට යුද සෙනගකට ලැබෙන ආරසාවට වැඩිය Tamanට ආරසාව සැලකෙනවා. තනියම තමයි චිත්තක්ෂණේ උපයන්නේ. ඒ චිත්තක්ෂණේ දිගින් දිගට දිගින් දිගට ගැම්ම ගන්නකොට පුදුම ආරක්ෂාවක් එන්න පටන් අර ගන්නවා. එතකොට බුදු සරණ වැටෙනවා, ධම්ම සරණ වැටෙනවා, සංඝ සරණ වැටෙනවා, සීලයේ තියෙනවා. ඒ නිසා මේ ආරක්ක පච්චපට්ඨාන කියන එක ලෝකයට අත්‍යවශ්‍ය ධර්මයක් අද. නමුත් ලෝකේ හොයන්නෙම අපිට මේ ජනාධිපති ආරක්ෂක හමුදාවේ ආරක්ෂා හමුණුත් හරියයි. වටකොට තාප්ප බැඳගෙන ගේතු දැම්මොත් හරියයි. එහෙම නැත්නම් මේ ඇලාමින් සිස්ටම් එකක් තිබ්බොත් හරියයි. රක්ෂණ සංස්ථාවේ සල්ලි ටිකක් තිබ්බොත් හරියයි. බැංකුවේ ටිකක් සල්ලි තිබ්බොත් හරියයි. නැත්නම් පවුලක් වෙලා දරුවෝ හිටියොත් හරියයි. එක මහත්මයොත් හරියයි කියලා අනේ කියන මේ නලි නාටක වචන. බුදුරජාණන්සේ මෙච්චර නෛර්යානික දෙයක් පෙන්ලා තියේදී ලෝකෙ මොනවද උගන්වන්නේ? ඉතින් නිසා අපි ඒව අහන්න පටන් අරගත්තොත් අවුරුදු 100 120ක් හිටියත් ඔවා ලබන්නත් බෑ. කවදාකවත් සතිය පිරවන්න වෙලාවක් හම්බ වෙන්නේ නැහැ. ඒක මොකද අරවට ඉවර කරලා යනකොට මේකට වෙලා නැහැනේ. නමුත් මේ සතිය පිහිටවන්ට ඔය ඔක්කොම තීටි කරතයි. කරගෙන කරන යනකොට ඇත්තටම කියනවා නම් රක්ෂණ සංස්ථාවේ සල්ලි ගන්නත් වැඩි වෙයි. බැංකුවේ පොලිත් වැඩි වෙයි. ඕනේ අරසාව ගන්නසේ සතියක් වැඩි. ඒ නිසා කළ යුත්තේ කරන්න ඕන පළවෙනි. ඒක සඳහා නම් තමන්ට අනුකම්පාවක් තියෙනවා නම් ස්වార్థය සලකනවා නම් මේ සත්‍ය පිළිතුරන. සත්‍ය පිළිතුරනකොට අපේ කිසිම හැකියාවක් කොළමොට්ටල වෙන්නේ නැහැ, මොට වෙන්නේ නැහැ, ඒවා දක්ෂ වෙනවා. හැබැයි හිමිහිට යන ගතියක් වැඩේ. වේගය ටිකක් අඩු ගතියක් වැඩේ. තුඟ දෙනකොට ඕක තමයි තියෙන දුෂ්කරකම. මේ අඩු වේගෙන් ගිහලා මේ කාර්යශීලී අද සමාජයේ ජීවත් වෙන්න බෑ කියන්නේ. ඒ නිසා මේ සත්‍ය පිළිතුර පැත්තක කියලා දුවන්නම් වාලේ දුවනවා. අර හා වගේ කට වචන දෝපු වල්ලලියෝ වගේ අයියෙන් වැඩ. කෙරුවට මොකද කොහේ යනවද මොනවද වෙන්නේ මේ කාගේ න්‍යාය පත්‍රයකද වැඩ කරන්න මොකක්වත් නැහැ. සතියෙන් වැඩ කරන එක නගේම නෑ. ඒ පුත්ලයා කරන්නේ හිමීට වැඩ. ඒකට අනික් අයට පේන්නේ එයා මන්දගාමී නැත්නම් ප්‍රතිගාමී පුද්ගලයේ අද තියෙන මේ සමාජ මට්ටමට වැඩ කරන්නේ නැහැ කියන වගේ එකක්. ඒ නිසා මේ ආත්මාර්ථකාමී කියන එක අපි බාරගත්තට පස්සේ ආ කමන්නේ ඕන කෙනෙක් බනපොදී මම මේක ඇති කරගෙන ඉන්න ඕනේ කියලා සතිය පිහිටීමේදී නැවතිල්ලේ නිස්සද්දව සතියෙන් වැඩ කරන්න පුරුදු කෙරුවොත් ඒ ගන්න කාලේ ඒ ගන්න ශ්‍රමය කවදාකවත් නැස්ති වෙන්නේ. ලොකු ආරක්ෂාවක් ඒ පුද්ගලයාට දැනෙනවා. එයාගේ ආරක්ෂාව යම් මට්ටමකට සාති කෙරුවට පස්සේ තමයි තව කෙනෙකුට උදව් කරන්න පුළුවන් ශක්තියක් එන්නේ. ඒක එක එක ගුරුකුල වල එක එක මට්ටම් වලට කියලා දෙනවා. කොච්චර Taman දියුණු වෙන්න ඕනද තව කෙනෙකුට උදව් කරන්න කියලා. සර්වඥයන් සඳහන් කරුවේ රහත් වෙනකම්ම අනුන්ගේ වැඩවලට අත දාන්න යන්න එපා කියලා. උන්වහන්සේ සඳහන් කරනවා මහණෙනි අසුචි මූත්‍ර දෙක ඉතාමත්ම සුළු ප්‍රදේශයක් තිබ්බත් ගඳ ගඳමයි කෙලසෙනවක් කෙලසෙනවා. ඒ නිසා කෙලස් කඳුලක්වත් තියෙන තාක්කල් එපා පිටිපස්ස බලන්න. ඉදිරියම බලන්න අනාගාමි මාර්ගඵලය ලැබුවත් ඉදිරිය බලන්න රහත් වෙලා මිසක නතර වෙන්න බෑ. කඳුලක් තිබ්බත් ඇති කියලා. නමුත් අද කාලේ වෙනකොට අපිට ඒ වගේ උත්කෘෂ්ඨ මට්ටමේ ලංසු තියන්න බෑ. ඒ නිසා අපි ඊට වැඩි අඩු ලංසු වලදී මේ හෙට්ටු කරන මට්ටමට යනවා. නමුත් මේ යාන්තම් සතිය පිහිටවපු ගමන් අනුන්ට ගුරු උපදේශයන්ට ගියොත් දෙන්න ගියොත් වෙන්නේ මොකද්ද Taman ළඟ තියෙන එකක් නැති වෙනවා. ඒ නිසා යම් ප්‍රමාණයකට ඒක ශක්තිමත් වෙනකන් ගැම්ම ගන්නකන් ඒක නිකන් මේ මේ පූජින ගොයමක් වාගේ වැඩෙන තවාණක් වගේ හොඳට අරස කරන්න. හොඳට ඒකට හේවන දෙන්න හොඳට වතුර දෙන්න අවශ්‍ය වෙලාවට ඉරේලිය ටිකක් දෙන්න ඕනේ. අරස කරගෙන දියුණු පවුණු කරගන්න. එතකොට තමයි යාගේ ආරසාව නැත්නම් ආරක්ෂ පච්චපට්ඨාන කියලා සතිය වැටෙන ආකාරය තමන්ට තේරෙන්නේ යම් ප්‍රමාණයකට මුල් අලගත්තට පස්සේ තමයි. මෙන්න මේ ආකාර වූ වැටෙන ආකාරයක් ඇති සතිය දියුණු පවුණු කරන්න ආසන්න කාරණාවක්. නැත්නම් මොනවා තිබුණත් වැඩියෙන්ම සතිය දියුණු වෙන කියන ප්‍රශ්නෙට පදට්ටහනේ වශයෙන් පෙන්වන්නේ සතර සතිපට්ඨාන පදට්ඨානා කියලා කියනවා. වැරදි වැරදි හරි සතිය පිටවන්න ගත්ත උත්සාහයමයි පසුපස්සේ හම්බෙන මේ නේපක්ක සතිය කියන එහෙම නැත්නම් අඛණ්ඩ සතිය කියන සති වේපුල්ල කියන தත්ත්වයට උදව් වෙනවා. වෙන විදිහට කියනවා නම් සතියමයි සතියට උදව් උපකාර කරන්නේ. වෙන කිසිම ධර්මයකින් සද්ධාව තිබුණාට, වීර්යය තිබුණාට, සමාධිය තිබුණාට, ප්‍රඥාව තිබුණාට මොන බොජ්ජංග ධර්මයක් තිබ්බත් සතිය සඳහාම සතිය ඉදිරිපත්ලා කටයුතු කරුවේ නැත්නම් අනිත් දේවල් කොච්චර දෝ හැදිලා භව සංසාරේ ඕන තරම් සැප ලබන්න පුළුවන් නමුත් සසරින් එතර වීමක් නම් ලබන්න බෑ. ඒක ලබන්න නම් සත්‍යය සඳහාම උත්සාහ කළ යුතුයි. ඒ නිසා මුල් මුල් කාලේ අපි සෑහෙන වරදලා. මොකද ඒ වැරද්ද ගන්න නැතුව ඉදිරියට යන්න බැරි නිසා මේ සතිය කියන ධර්මයේදී සතියමයි සත්‍යයට උපකාර කරන්නේ. වැටි වැටි පටන් ගත්ත උත්සාහයමයි සත්‍යයට උපකාර කරන්නේ. ඒ වගේම කතා කරලා කියනවා තිර සංඥා පදත්තානා කියලා. සංඥාව ස්ථිර කිරීමත් සතිය පිහිටියට උදව් කරනවා. මේ නිසා දකින්න වෙලාවේදී දකින්නවා කියලා මෙනෙහි කරන එක ආස්වාසලාදී ආස්වාස කියලා මෙනෙහි කරන එක වම තිනවදී වම කියලා මෙනෙහි කිරීම සතියට උදව්කාර එතනින් තමයි මේ සංඥාව. එහෙම නැත්නම් ඒ දේ නම කියලා කතා කරන එක උදව් කියන හැටි. ඉතින් මේක ගෝකලට චෝදනා කරනවා. අනිකුත් ඇත්තෝ කියනවා ඔය යනකොට යනවා යනවා කිව්වට එනකොට එනවා එනවා කිව්වට කොහොමද නිවන් දකින්නේ? ඒ වම තියෙනකොට වම කියලා දකුණ තියෙනකොට දකුණ කියලා නිවන් දකිනවා නම් ආ මේකේ කට්ටිය දැන් නිවන් දැකලා තියෙන දෙපාද. මොකද හැම වම දකුණක්ම මෙනෙහි කරමින් නේද යන්නේ කියලා හරියට උපහාර කරනවා. මහශික්‍රමයේ ගැන විස්තර කරන්න ගියාම මේ මෙනෙහි කිරීමට හරියට චෝදනා කරනවා. නමුත් ඒ මෙනෙහි කිරීමේ තේරුම මෙනේ කිරීමේ වටිනාකම ඒ ලැබෙන සංඥාව තහවුරු කිරීමේ වටිනාකම දන්නවනම් මේ පුංචි ශක්තිය අපි අසරණ වෙන ඕන වෙලාවක වැඩ ගත හැකියි. නිසා මේ මෙනෙහි කිරීම තුලින් පුදුමාකාර ඉස්සරහට යන ගැම්මක් ගන්න පුළුවන්. නමුත් ඕනම කෙනෙකුට හිතන ඕකනම් මොකද්ද දෙකේ පන්තිල අනුගතක් කරන්න පුළුවන් නේ. යනකොට යනවා කියලා මෙනෙහි කරනකොට කනකොට කනවයි කියලා මෙනෙහි කරනකොට ආස්වාසේ ආස්වාසේ කියලා මෙනෙහි කරනකොට ප්‍රස්වාසේ ප්‍රස්වාසේ කියලා මෙනෙහි කරන කියන බොහෝම ලාමකට සලකනවා. නමුත් හොඳට මතක තියාගන්න ඔය මෙනෙහි කිරීම කරන්න විශාල වීර්යයක් අවශ්‍යයි. ඔය බුබ්බඩේගේ කතාවක් තමයි මේ මෙනෙහි කරන්න ඕනේ නැහැ කියන එක. පුළුවන් නම් කරලා බලන්න. විශේෂයෙන්ම ගැඹුරින්ම කතා කරනවා නම් මේ ශාසනයේ නිවන් දකින්න ක්‍රම හතරක් කතා කරනවා. එකක් තමයි සමත පූර්වංගම විපස්සනා අනිත් එක තමයි විපස්සනා පූර්වංගම සමතේ එහෙම නැත්නම් යුගනද්ද භාවනා කියලා දෙක මාරු කර කර යන එකක් තියෙනවා හතරවෙනි එක කතා කරනවා ධම්මුද්දත් ධම්මුද්දච්ච විග්ගහිත මානස කියලා ක්‍රමයක් ධම්මුද්දච්චය කියලා කියන්නේ විපස්සනා භාවනා කරන කෙනාට විපස්සනා සෑහෙන දුරට හරියාගෙන එනකොට භාවනාව තුළින් පහළ වෙන උපක්ලේශ ධර්ම ටිකක් මතුවෙනවා වංචනික ධර්ම ටිකක් මතුවෙනවා භවනා කරමින් හොඳ සැපක් වටේ. හොඳ ආලෝකයක් වටේ. හොඳ සතියක් වටේ. හොඳ වීර්යයක් වටේ. හොඳ උපචාවක් වටේ. හොඳ භවනට ඇලෙන ගතියක් වටේ. නමුත් ඒ ගතියේ තියෙන මේ ඇලෙන කම නිසාම සතිය ගිලිහිලා මම දැන් සෝවාන් වුණා මම දැන් රහත් වුණායි කියලා ඉතින් කටමැත දොඩවන්න පටන් ගන්නවා. මේකෙන් ගලවන්න තියෙන එකම ක්‍රමය තමයි සතිය ඇති වෙනකොට සතිය ඇති වෙන බව දැනගන්න එක ප්‍රීතිය ඇති වෙනකොට ප්‍රීතිය ඇති වෙන බව දැනගන්න එක සුඛය ඇති වෙනකොට සුඛය ඇති වෙන බව දැනගන්න එක හොඳ වීර්යයක් වෙනකොට වීර්ය බව දැනගන්න එක උපේක්ෂා වෙනකොට උපේක්ෂා බව දැනගන්න එක ඒ මෙනෙහි කිරීම නැතුව කවදාකවත් මේ පක්ෂේෂ පන්නන්න බෑ ඒක මොකද තමන්ගේ භාවනාව තුළින්ම හටගත්ත වටින ධර්ම ටිකක් නෙමතු වෙන ඉතින් මේක රහසේ හංගගෙන සැප විඳිනවා සැප විඳින්න විඳින්න භාවනාවෙන් අන්නත්තාරය මේ සෑම දෙයක්ම මෙනෙහි කරන ධර්මයට ගියේ නැත්නම් යෝගාවචරයට ආයේ පාරට දාගන්න බැරි වෙනවා. රතේ වන්නන්නත් ආවෙනවා. අතුරු මාර්ග දිගේ දුවන්න පටන් ගන්නවා. ඒක නිසා මේ මෙනෙහි කිරීම මේ ඉක්මනට විසිකලා දාන්න වටින උපකරණයක් නෙවෙයි. උගාකල් රැක ගන්න වෙනවා. ඉහළට යන කම්ම රැකගෙන ගියා ගියොත් තමයි ඒ පුද්ගලට ඒක උපරිම වැඩ අර ගන්න පුළුවන්. එහෙම නැත්නම් කන්දු ඉවර වෙන්න ඉස්සලා එළ ඉවර වෙන්න ඉස්සලා හැරමිට විසිකරපු කෙනෙක් වගේ අමාරු අමාරු අවස්ථාවේදී දුකටපත් වෙනවා. ඒ නිසා මේ විශේෂයෙන්ම විපස්සනා භාවනාව උගන්වනකොට එහෙම නැත්නම් අපි කියනවා මේ විශේෂයෙන්ම හසි භාවනා කරන උගන්වනකොට මේ මෙනෙහි කිරීම හරියට අගය කරනවා. හැම වෙලාවෙදීම මෙනෙහි කරන්නේ. මේ මට උගන්වපු බුරුම ස්වාමීන් වහන්සේ පන්සිංශ කියන්නේ අපි විනාඩියක් භාවනා කරනවා කියලා හිතන්න කියනවා. දවසේ විනාඩියක් භාවනා නැත්නම් හරියන විනාඩියක් අරගෙන ඒ විනාඩියේදී පිම්බීමක් ඇති වෙන වෙලාවේ විනා තප්පරයට එක සැරයක් මෙනෙහි කරනවා. දැන් පිම්බෙනවා. ඊගා තප්පරේ හැකිලෙනවා. ආයෙ පිම්බෙනවා. ආයෙ හැකිලෙනවා කියලා මෙනෙහි කළොත් මෙනෙහි කරන මෙනෙහි කරන වෙලාවේදී අරමුණ කිඳා බහින ගතිය නිසා අරමුණටම විනිවිදන ගතිය නිසා සතිය පිටු. සතිය පිටුම දැන් ඉන්නේ පිම්බීම දැන් ඉන්නේ හැකිලිම කියලා හොඳ මේ අසම්මෝහ ගතිය පාළ වෙනවා. බලනකොට දැන් Tamanට තේරෙන්න පටන් ගන්නවා මට තප්පරයකට එක සැරයක් විනාඩියට 60 සැරයක් මෙනෙහි කරන්න පුළුවන් කියලා. මෙන්න මේ 60 වතාවෙදීම ඒ චිත්තක්ෂණීය රාගෙන් ద్వේෂෙන් මෝහෙන් තොරයි. එතකොට අපිට ගණන් කරන්න පුළුවන් එක විනාඩියට චිත්තක්ෂණ 60ක් මම උඩගත්තා. චිත්තක්ෂණ 60ක් මම සතිපට්ඨානෙ වැඩිවයි කියලා. විනාඩි 5ක් භාවනා කළොත් චිත්තක්ෂණ 300ක් මම මේ කුණු ගොඩෙන් එළියට අරගෙන හොඳ යුව ගත්තා. මේ විදිහට කල්පනා කරලා බලන්න කියලා කියන්නේ මිනිත් 5 10 15 20 භාවනා කරනකොට කොච්චර චිත්තක්ෂණ කොට ගන්න පුළුවන්ද? ඒක ගණන් කරන්නේ මෙනේ කර ප්‍රමාණය අනුව තමයි. උඟ කෙනෙක් ඉතින් මේක කොහොම ලේසියට අමතක කරලා දුකටපත් වෙනවා. ඒ නිසා සතිය පිහිටීම සඳහා මේ තිර සංඥාව ඉදිරිපත් වෙන දේ මෙනෙහි කිරීම පුංචි බොළඳ ළමා වැඩක් වුණාට බොහෝම දුර්දි කියන වැඩක්. හැබැයි මම නැවත මතක් කරනවා ඒක ගොඩාක් වීර්ය අවශ්‍යයි. එනේ කරිනකොට හරි ඉක්මනට එපා වෙන ගතියක් එනවා. මොකද වීර්ය ගොඩාක් ඕන. ඒ නිසා හොඳට සක්මන් කරලා මේක අවශ්‍යභාවය දැනගෙන ගියොත් ඕනේ මතුවෙන දෙයකදී මෙනෙහි කරන්න පටන් අරගත්තොත් මෙනේ යන ඕනේ යකේගේ නම කියලා කතා කරොත් යකා බය වෙනවා වගේ මොනම කෙලෙසක් ආවත් මෙනෙහි කෙරුවොත් කෙලෙසේ බල බින්දෙනවා අරමුණු මෙනෙහි කරනකොට අරමුණ වඩා වඩා ප්‍රකට වෙන්න පටන් ගන්නවා. මම මේ ඉදිරිපත් කරේ මෙච්චර විනාඩි ගාණක් අරගෙන මේ අටුවාචාරින් වහන්සේලා ඉදිරිපත් කරපු ධර්ම විවරණයක් ගැන හර පාණ්ඩයි. ඉතින් මේකට ගොඩාක් ආධාර කරන නිතසුන් ਸਰවචනාංශේ දේශනාවිත අන්තංග වල පෙන්ලා තියෙනවා. උන්වහන්සේ සඳහන් කරන්නේ සත්‍ය දොරටුපාලෙක් වයි කියලා. දොරටුපාලය කියන්නේ කාවල්කාරයෙක්, මුරකාරයෙක් වයි. ඉතින් යා දොරටුව ගාව කාවල් කාමරයක් හදාගෙන යන්නේ කට්ටිය ලකුණු විතරයි කරන්නේ. අපි කියන වාහන නම් යන වාහනේ නම්බර ලියා ගන්නවා යන කොලම් එකේ. එන වාහන නම්බර යන එන කොලම් එකේ. ඒකට හැන්දාර බලසයි ගිය වාහන ඔක්කොම ඉලාවද කියලා. මිනිස්සු යනවා නම් ඩෙන්ටි කාඩ් නම්බර එක ලියා ගන්න. මෙන්න මේ විදිහට අපි මේ සතිය කියන එක මේ මනෝද්්වාරයේ අරසක වශයෙන් තිබ්බනම් දකින්න වෙලාවේ දකින්නයි කියලා අහන වෙලාවේ අහනවයි කියලා ගන්ධ රස බලන වෙලාවේ එහෙමයි. ප්‍රධාන කර්මස්ථානේ මෙනෙහි කරනකොට එහෙමයි කියලා එනේන සේරම ලකුණු කරලා මේ ගේට්ටුවේ ඉන්න කෙනාගේ දැනුම යටතේ ගියොත් අපිට හැන්දා වෙනකොට බලන්න පුළුවන් නැත්නම් විනාඩි 5 10 භාවනා කරලා බලන්න පුළුවන් කොච්චරක් කිලිහිලා තියෙනවද කොච්චරක් අල්ලගෙන තියෙනවද අල්ලන ගාන වැඩි වෙලා ගිලින ගාන අඩු වෙන්න අඩු වෙන්න සතිය බලවත් වෙනවා මේක සඳහා බුදුම ස්වාමීන් වහන්සේ දෙනවා වෙන නිදර්ශනයක් උන්වහන්සේ මතක් කරනවා විපත් වේලක් කනකොට දාන වේලාවක් වළඳනකොට ඒ හැම පිටක් කටර ගන්න හැම පිටක් හොඳට හපලා හපලා හපලා හපලා අඹරලා සෑහෙන දුරට කෙලත් එක්ක මිශ්‍ර කරලා ගිල්ලොත් බඩේ යදින්න අඩුයි. දීවැඩියාවත් අඩුයි. දීවැඩියාව තන්නේ කර නැතර කරන්න පුළුවන් කියනවා දිවේ. ඒ මොකද පිෂ්ඨ ධාතු දිරවීම සම්පූර්ණයෙන් සිදු වෙන්නේ මොකේ පමණයි. මොකේ සිදු වෙන්නේ භෂ්ම මාධ්‍යයේ බඩට ගිය ගමන් ඔය ටයිලින් කියන භෂ්ම මාධ්‍ය සම්පූර්ණයෙන් අම්ල මාධ්‍යට හැරෙනවා පිෂ්ඨ ජීර්ණේ නතර වෙනවා. නැතුනට පස්සේ ලේ ධාතුවට හරි බරක්. ඒක දිරවන්න හරි අමාරුයි. ඒ නිසා මුඛයේ හොඳට හපල හපල හපල ගිනවන ඒ ගිනනකොට ඒ පිෂ්ඨ ධාතුව මුඛයේදීම දිරවන. ආමාශයට ගියාට පස්සේ තියෙන්නේ මේද ප්‍රෝටීන් දෙක පමණයි. එතකොට බඩේ ඇජිරන අඩු වෙනවා විතරක් නෙවෙයි අර ශරීර ආහාර තියෙන හොඳ ඕජාව උඩා ගන්න තියෙන ශක්තිය වෙයි. එතකොට කාය බල ශක්තිය වැඩි වෙනවා ප්‍රතිශක්තිය වැඩි වෙනවා අජීර්ණ වීමෙන් වගේ වෙනකෙ ලෙඩ ශක්තිය අඩු වෙනවා. ඒ නිසා වැඩි වේලාවක් හපල හපල හපල ගිලිනවනම් ඒ ඕජාව වැඩි වෙනවා. නමුත් අද තියෙන්නේ මේ ෂෝට් ටීක්ස් જાති තියෙනවා ඉක්මනට ඉක්මනට ගිලිනවා. ගිල්ල ගියාට පස්සේ දිරවීම අඩුපාඩු වෙන නිසා নানা ප්‍රකාර ලෙඩ රෝග ඇති වෙනවා. ඒ නිසා සතියත් හපනවා වගේ වැඩක් තමයි. අරමුණු ප්‍රමාණය අඩු කරලා හොඳට ඒක මෙනෙහි කරගෙන මෙනෙහි කරලා මනලට දාගන්නවා නම් ඒ අරමුණු වලින් කෙලසෙන්න තියෙන ඉඩ අඩු වෙනවා. අජීර්ණයෙන්ද තියෙන අඩු වෙනවා. ඒ වෙනුවට ධර්ම රසයක් මතුවෙනවා. මම මේ රූප බලනවා මේක සිදුවෙන්නේ ඇහි. මේ මං අහන සාධ්‍යයක් මේක සිදුවෙන්නේ කනේ. ආදි වශයෙන් මේ සිදුවෙන සිදුවෙන දේවල් වල යාන්ත්‍රණය තේරෙන්න නම් නැවතිල්ලේ සතියේ යුක්තව කටයුතු කරන්න. දොරටු පාලේ තිබ්බා වගේ හැම දොරටුවකම සතියෙන් කටයුතු කරනකොට ගණිතුණු ප්‍රමාණය අඩු වෙන්න පුළුවන් නමුත් හොඳ පොත්ත වීමක් වෙලා තියෙනවා. එතකොට අපිට ශාරීරික දැනගන්න පුළුවන් අපේ ව්‍යාපාරේ ලාභයට දුවන්නේ පාඩුවට දුවන්නේ. මුතුවක්කල් සංසාරේ අපිට වෙලා තියෙන්නේ ගොඩාක් වැඩ කරලා තියෙන අපි ඒව දොරටු පාලේ කියලා නැහැ. ඒ දොරටු පාලේ තිබෙන වැඩ ප්‍රමා වෙනවා කියන්නේ. දැන් සාමාන්‍ය වුණත් කියන ට්‍රැෆික් පොලිසිය හිටියොත් එහෙම හන්දියක වාහන ගමන වේගය අඩු වෙනවා කියන්නේ. කොහේ හරි ට්‍රැෆික් ජෑම් එකක් ආවොත් එමේ ඩ්‍රයිවර් කියන්නේ ආයිසරා කාලාන් කෙනෙක් ඇති ඒකයි කියන්නේ. ඇත්ත කතාව. නෝත් ඇක්සිඩන්ට් අඩු වෙනවා. වේගෙත් අඩු වෙනවා තමයි ඇක්සිඩන්ට් අඩු වෙනවා. අන්න ඒ වගේ දෙයක් තමයි සතිය පිටවන්න කාලාන් කෙනෙකුට වගේ සෑහෙන පඩියක් යවන්නේ. ඊට පස්සේ වේගය අඩු වෙනවා. හැබැයි ඇක්සිඩන්ට් අඩු වෙන එක දීර්ඝ කාලින වශයෙන් ලාභයි. ඒක නිසා නිකම් පේන්න තියෙන සතිය ඇති වෙච්චාම පමාවක් වගේ. හැබැයි සිද්ධ වෙන්නේ අප්‍රමාදී. ඒක නිසා තමයි ඔය සමාජය අපිට බනින්නේ. අපි නැවතිල හිමීට වැඩ කරන ඔය ආරණ්‍යකටලා පැත්තකටලා ඉනකොට මේ වටිනා තරුණ ජීවිත අහංගගෙන මොකද මේ කරන්නේ? යමකම කම්බු වල ගියක් හරි මේ රටට සේවයක් කරන්න බැරිද කියලා දොස් කියනවා. ඔක්කොම සර්වඥාන්සේ අපිට පැහැදිලිවම කියලා දීලා තියෙනවා ඒ ඔක්කොටම වැඩිය හොඳයි මේ සතිය පිහිටවගෙන වෙන්නේ මොකද්ද කියලා දැනගන්නවා නම් අඩුගානේ මේ හොඳ කිරිල්ල කෝක වෙතත් නරක නොකිරිල්ල නම් වූ කුසලයේ යෝගාවචරයෙන් සිද්ධ වෙනවා. පින් කිරිල්ල වැත්තකදීදී පවු නොකිරීම නම් වූ කුසලයේ සිද්ධ වෙනකොට මේ බොහෝ විට ਸਰවචන්නාසික පැත්තට තමයි යන්නේ. ගොඩක් ගොඩක් දේවල් කරන්න යනවායි කියලා පින් කරන්න හරි හොඳ දේවල් කරන්න කියලා අනන ප්‍රමාණය දිහා බලනකොට අක්කඳෝමයි කියලා ඉන්නේ. අර පියදාසි ස්වාමීන් වහන්සේ සිටිවිලි සිය කියන පොතේ මෙහෙම ලියලා තියෙනවා. පඬිතියෝ සමාජයට මෙහෙ කරති අතිපඬිතියෝ සමාජයේ එහෙ මෙහෙ කරති කියන. ආදිචේ වැඩ කරන කට්ටිය කරන්නේ තියෙන එකත් එහෙ මෙහෙ කරන එක තමයි. යෝගාවචරය කරන්නේ තියෙන එක හොඳට නැවතිල්ල මෙහෙ කරනවා. මෙහෙයක් කරනවා. අතිපඬිතියා එහෙ මෙහෙ කරනවා. ඊට හුඟක් වැඩ කරන කට්ටියත් වෙන්නේ ගොඩක් එහෙ මෙහෙ වෙන එක තමයි. ඉතින් මේක නැවතිල්ල කරනකොට අපිට සිද්ධ වෙනවා ඇත්තට මේ සමාජයෙන් එන ආකල්පත් එක්ක සෑහෙන දුරට විරුද්ධව යෑමක් ඒ නිසා සරුවචාන්ස මේකට සඳහන් කරන ගංගා දිගේ ඉහළට පීනන්නා වගේ වැඩක් කියලා. ඒ නිසා සතිය පිහිටවාන පිහිටවාන යනකොට ඉස්සලා ඉස්සලා සෑහෙන වේගය අඩුවීමක් ජීවන චර්ිතයේ මන්දගාමීත්‍ය රුචිල්කම් වල වෙනසක් පෞෂත්ව වෙනසක් සිද්ධ වෙනවා. නමුත් මේක ගැම්ම ගත්තට පස්සේ කස කැවුනට පස්සේ සාමාන්‍ය වේගයට බොහෝ සමාන වේගයකින් වැඩ කරන්න පුළුවන්. හැබැයි අවුල් වෙනවා අඩුයි හැබැයි සෑහෙන විශ්වාසයක් වෙනවා පව් සිද්ධ වෙන අඩු බව. පින් කරන්න නම් පෙළඹෙන්නේ නැහැ. හැබැයි පව් වෙන අඩු වෙනවා කිය තේරෙන පටන් ගන්නවා. උපමාවක් විදිහට කියනවා නම් අපි වාහනයක් කෙලවන්න පුරුදු වෙනකොට බොහෝ විට සෙනගාඩු තැනකට ගිහිල්ලා බොහොම මන්ද වේගයෙන් තමයි පළවෙනි ගියර් එකට වාහනේ අමුණගන්නේ. ඉතින් පුළුවන් තරම් දුර ගිහිල්ලා තමයි ඒ කියලා දෙන්නේ දෙවෙනි ගියර් එකට මාරු කරන හැටි එන්ජින් එක නතර කරගන්න නැතුව. ඊට පස්සේ දෙකෙන් තුනට තුනෙන් හතරට යනකොට ගමන නෙවෙයි බලන්නේ බොහොම නැවතිල්ලේ අඩු ඉන්ධන ප්‍රමාණයක් දීලා ඒ ගියර් මාරු කරගන්න හැටි. ඒ නිසා පාරායින මිනිස්සු නැති තැනකට ගිහිල්ලා බොහොම අඩු වේගෙන් තමයි කරන්නේ. බෝඩ් එකක් දාගන්න පාරායින මිනිස්සුන්ට තේරෙන්නේ මම මේ පුහුණු වෙනවයි කියලා. නමුත් අපි යම් ප්‍රමාණයකට පුහුණු වෙලා අපිට දීදුල් බලපත්‍රය ගත්තට පස්සේ ඒ මෙහෙමීටම යන්න ඕන ගමන් නැහැ. ඊට පස්සේ අපිට පුළුවන් හොඳට පුරුදු වුණාට පස්සේ টොප් ගියර් එකට වැටෙනවා දන්නේ නැහැ. එන්ජින් එක ස්ටාර්ට් කරනවා විතරයි මතක විනාඩියට යනකොට ඔන්න টොප් ගියර් එකට වැටෙනවා. කොහොම වෙනවද දන්නේ. නමුත් මේ මුල් කාලේ අර හිමීට යනවායි කියන එක ඕනම කෙනෙක් ලයිසන්යක් ගන්න ගියාම කරන්න කියන දෙයක්. ඒ වගේ තමයි සතිය පටන් ගන්න ඕනම කෙනෙකුට මේ නැවතිල්ලේ කිරිල්ල අත්‍යවශ්‍ය වෙනවා. ඒ නිසාමයි කියන්න පුළුවන් මේ භාවනා මධ්‍යස්ථාන කියලා જાතිය ලෝකයේ ඇතිවලා තියෙනවා. හරියට ලයිසන් ගන්න පුරුදු වෙන මිනිස්සයා මිනිසු නැත්තනකට යන්නේ බෑ. මිනිස්සු ඉන්න කටට ගිහිල්ලා එහාට මෙහාට ගියර් මාර්ග වලට පාරේ අයිනට ගියොත් මිනිස්සුන්ගේ ඇඟේ හැපිලා මම අවුලක් වෙනවා. අවුල් තියෙන තරම කරන්නේ. ඒ නිසාමයි මේ භාවනාමත් අනාගාන් කියන්නේ අරණ්‍යගත දුක්ඛ මූලගත ශුන්‍යාකාරගත. ඒකට ගිහිල්ලා ওই නැවතිල්ලේ වැඩ කටයුතු කරන්නේ මේ හැමදාම විලංගු ගැවුවාගේ නැවතිල්ලින්ද නෙවෙයි. මේ ලයිසන් එක ගන්නකම් මේ වැඩේ කරන්න ඊට පස්සේ අපිට සාමාන්‍ය වේගයෙන් වැඩ කරගෙන යන්න පුළුවන්. නමුත් එතනදි වැඩේ නෙවෙයි බලන්නේ සතියමයි. ඊට පස්සේ එnde end end end දක්ෂකමක් වෙනවා වැඩ දෙක තුනක් කරන ගමන් සාමාන්‍ය වේගයෙන් ඉන්න ගමන් අපිට සත්‍ය පිටවන්න බැරි වෙනවා. උපමාවක් විදිහට කියනවා අපි භාවනා කරන්න කමටහන දෙනකොට අපි කියනවා ආනාපාන හිත තියන්නේ. ඉතින් මේ වෙලාවේදී කියෙන්නේත් එහෙමයි තේරුම් ගන්නෙත් එහෙමයි වෙන මොනම බාධාවක් අදිට ආනාපානෙම පවත්තන්න කියලා තමයි හිතගන්නේ. ඒක වැරද්දකුත් නෑ එහෙම කරනවා. ඉතින් හයියෙන් හුස්ම ගන්නවා හුස්ම හෙලනවා මේ නාස්පුඩු පුරවාගෙන යන මේ ආනාපානෙ පිටවන්න. කිසිම නීවරණයක් එන්න බෑ කිසිම සද්දයක් එන්න බෑ කිසිම වේදනාවක් එන්න බෑ කිසිම මේ මේ හිතවිලක් එන්න බෑ ආනපානෙම තියෙන්න ඕනේ කියලා තමයි පටන් අරගන්නේ. ඔත් කරගෙන කරගෙන යනකොට තේරෙන්න පටන් අර ගන්නවා ආනාපානෙ හිත තියෙද්දි සද්දක් තියෙනවා. වේදනක් තියෙනවා. හිතවිලි තියෙනවා. ඉතින් ඒකකොට ප්‍රශ්නයක් එනවා ගිහිල්ලා අහනවා ස්වාමීන් වහන්සේ මේ ආනාපානෙ කරගෙන ඉන්නකොට එනේන හිතවිල්ල මෙනෙහි කරන්න ඕනේ. එනේන සද්ද මෙනෙහි කරන්න ඕනේ. එනේන වේදනාව මෙනෙහි කරන්න ඕන. ඉතින් බලාපොරොත්තු වෙන්න ගුරුවරයා ඔව් කියයි කියලා. නමුත් විපස්සනා ගුරුවරයා කියලා දෙන්නේ මොකද්ද? මෙනෙහි නොකර හරි කමන්නේ ආනාපානිය යන්න පුළුවන් නම් එනේන ශබ්ද මෙනෙහි කරන්න ඕන තමයි පුළුවන් තරම් ආනාපානිය කියන්නේ. එනේන වේදනාව මෙනෙහි කරන්න ඕන ආනාපානිය කියම යන්න. එනේන හිතවිල්ල මෙනෙහි කරන්න ඕන ආනාපානිය කියම යන්න කියලා. ඒ අවුල් පාස මැදත් ආනාපානෙම කරගෙන යන්න පටන් අරගත්තාම පංචවේදීන් ලොකු ලොකු හිතවිලි එන්න පටන් ගන්නවා. පංචවේදී ලොකු ලොකු වේදනා එන්න පටන් ගන්නවා. පංචවේදී ලොකු ලොකු ශබ්ද ඇහෙන්න පටන් ගන්නවා. ඒකට ආය දුවගෙන ගිහලා අහන දැන් නම් ස්වාමීන් වහන්සේ පොඩි යවන්නේ වෙන්නේ බරපතල වේදනාවක් නෝ මෙනේ කරන්නේ කියලා. ඒතරත් ගුරුවරයා කියනවා ඒ බරපතල වේදනාව තියදී තානාපානෙ පුළුවන් නම් ඒකම කරගන්න. බරපතල හිතවිලිෙද්දිත් පුළුවන් නම් ආනාපානෙ කරගන්න. බරපතල සද්දය ඉදිත් කරගෙන යන්න කියලා. කරගෙන ගියාම අන්තිමට බලනකොට කොඩි ගහයටත් භාවනා කරා. එතන ඒකට කාරණ්‍යයකටම යන්න ඕන. එහිමීටම ඉන්න ඕන. හදන තැනකටම යන්න ඕන. එයාලා ලයිසන් ගන්න එක තමයි. ලයිසන් ගත්තට පස්සේ කොඩි ගහයකට කරතේ. හැබැයි කොඩි ගහයකට කරන්න පුළුවන් කෙනාට උනත් නිසද්ද තැනක ගියාම භාවනා ගන්න වැඩි. ඒ කාරණ්‍ය හැමදාම ලෝකේ තියෙනවා. ශුන්‍යagaraකී. අපි පුළු පුළුවන් වෙලාවට අරණ්‍ය ශුන්‍යagaraකට ගිහිල්ලා අර ලයිසන් එක අලුත් කරගන්න ඔබේ කෙරුවට එන්නේ එන්නේ එන්නේ එන්නේ මේ සාමාන්‍ය ලෝකෙට ගෙනියන තැනට යනකම්ම මේ සත්‍ය සෙල්ලක්කාර වෙනවා. මේක තමයි අපේ ශ්‍රී ලංකාවේ අවුරුද්දෙන් 1000ක විතර කාලේ නැති වෙච්ච ධර්මය. අපි හිතානේ ඉන්නේ ඒක කෙරෙන්නේ ලද්දාපටන් මැරෙනකම්ම අරණ්‍යගත වෙන්න ඕනේ, ආනාපානෙම ඉන්න ඕනේ, සද්ද වේදනා නොවිචින්න ඕනේ කියලා. බටේට ලෝකේ මිනිස්සේ නෑතිකදී කරපු ගවේෂණයකදී ආ කියලා තියෙනවා. මේ මෙනෙහි කිරීම කියන තනි ධර්මතාවය නිසා මූල කර්මස්ථානයේ වේවා වෙන කර්ම බාහිර අරමුණක් වේවා එනේන දේ මෙනෙහි කරනකොට අවශ්‍ය ප්‍රමාණයට මූල කර්මස්ථානයට මූණ දීගෙන ඒකේ අලගිය මුල ගිය ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග බලන්න තියෙන හැකියාව වැඩි වීම සත්‍ය නම් ඒ සත්‍යතාව මත ඉඳගෙන අද කලබල ජීවිතයේ ගත කරන ඇත්තන්ටත් සතිය වඩන්න පුළුවන් ශක්තියක් ඇති වෙලා තියෙනවා මේ නිසා ජීවන රටාව වෙනස් කරන්නේ නැතුව කාර්යබහුල ජීවිතේ ඉන්න ඇත්තන්ටත් අරමුණක් මූල කර්මස්ථානයක් වශයෙන් තියාගෙන සතිය වඩ아가න සමාධිය වඩන්න පුළුවන් ශක්තිය 1956න් පස්සේ විද්‍යාන්තයෙන් පස්සේ දැන් ඇතිලා තියෙනවා මේ නිසා අරණ්‍ය වාසීව පැවිදිව කමඨාන් දෙමින් හිටපු ගුරුවරයෙකුගේ අවශ්‍යතාවය දැන් අපේ නැති වෙලා තියෙනවා සුලත්තක් අරන් ගිහලා කමටහන් ගන්න ගුරුවරයෙක් ළඟ තමයි යන්න ඕන කමන්නේ. ඒ මනුස්සයා දන්නවනම් භාවනා උපක්‍රමයක් තියෙනවා. එන එන දේ මෙනෙහි කිරීම තුලින් මූල කර්මස්ථානයේ ඉස්මතු කිරීමේ ශක්තියක් හිතට තියෙනවා කියලා බටහිර ලෝකයේ බුද්ධ ආගම යන කිසිම බාධාවක්. ඒ විතරක් නෙවෙයි අන්තිමට සඳහන් කරලා තියෙනවා මේ දේ ගිහියත්තු කරලා අද ගිහියත්තු භාවනා කරනවා විතරක් නෙවෙයි ගිහියත්තු භාවනා උපදෙස් දෙන්න තරම් දක්ෂ වෙලා තියෙනවා. අපේ හිතේ තියෙන මේ ශක්තිය එහෙම නැත්නම් මේ ඕනේ කලබලයක් තියේදී අපි හරියට ටෝච් එක ගහනවා සෙනවෙන්නේ නැති අදාළ පුද්ගලයාට විතරක්. අන්න ඒ වගේ අරමුණු ලක්ෂ කෝටි ගණක් ආවත් Tamanට අදාළ අරමුණත් එක්ක වැඩි පයිරු පාරාණකමක් වැඩි මූණට මූණ දාලා ඉන්න පුළුවන් ගතියක් මේ මෙනෙහි කිරීමේ ශක්තිය තියෙන නිසා මෙනෙහි කිරීමේ ශක්තිය අනුව වැඩෙන නිසා මොනම ජීවන රටාවක් කරන කෙනෙකුට උනත් සමථ විදර්ශනා භාවනා කිරීමේ ශක්තිය විශේෂම විදර්ශනා භාවනා ශක්තිය වැඩි නිසා අද බුද්ධ ධර්මම ලෝක ධර්මයක් වඩපත් වෙලා තියෙනවා. මේක මේ අදීය වෙච්ච දෙයක් නෙමෙයි බුද්ධ ධර්මයේ එදත් ලෝක ධර්මයක්. නමුත් උඟ දෙනෙක් හුබස් බියක් ඇති කරගෙන හිතා මේකට ආරණ්‍යගත වෙන්න ඕන දුක්ඛ මූලගත වෙන්න ඕන කර්මස්ථානකාරයෙක් ළඟට ගිහලා බුලත් අතක් දීලා මේ කමටහන ගන්න ඕනේ ආශිර්වාද තියෙන්න ඕනේ ඒ මොකද හේතුව මේ මෙනෙහි කිරීමේ නැත්නම් අරමුණ වෙන්කොට දැනගැනීමේ ශක්තිය වර්ණාවශෝෂණය කියලා කියනවා. පොළවේ තිත ගහක් හිටෙව්වොත් ඒ පොයේ ලැබු මේ තිත ලැබු වලක් හරි කරවිල වලක් හරි කොඹ ගහක් හරි ඒ කොඹ ගහ උරාගන්නේ පොළවේ තියෙන තිත රස පමණයි. කොච්චර දාති තිබ්බත් ඒක උරාගන්නේ ඒකමයි. අඹ ගහක් හිටෙව්වොත් එතනම අඹ ගහ වැඩෙනවා. නමුත් අඹ ගහ උරාගන්නේ පැණි රස විතරයි. ඒක තමයි ලෝකේ කවදාකවත් මේ ශිෂ්ටාචාර වෙන්න ඕනේ නැහැ. කට්ටියට නිවන් දකින්න. ශිෂ්ට අශිෂ්ට දෙක තිබිච්චාවයි හරියට මෙනෙහි කිරීම මාර්ගයේ අවශ්‍ය දේ වෙන් කරගන්න පුළුවන් ශක්තිය එදත් මිනිසෙකේ තිබුණා අදත් තිබුණා බුදුහාමුදුරු මේ තමයි පෙන්වලා දුන්නේ නමුත් හුඟව දෙනෙක් හිතුවා මේක මේ ත්‍රි හේතුක පරිසන්දි ලබාගෙන දස පාරමිතා පිරිච්ච දවසට එන එකක් දැන් නැතුව ඇති කියලා. නමුත් අද ඒක ටික ටික පෙන්වන්න පටන් ගත්තේ වෙන මොකක්වත්ම නිසා නෙවෙයි මේ සතිය කියන চৈতසික ඉස්සරහට ගත්ත නිසා. මේ සතිය පැත්තකට දාලා නැත්තම් සතියට නිසිතන නොදී කොච්චර සද්ධාවන්ත වුණා කොච්චර වීර්යවන්ත වුණා කොච්චර සමාධිවන්ත වුණා කොච්චර ප්‍රඥාවන්ත වුණා මේ කියන මේ විචක්ෂණ ශක්තිය එහෙනම් මේ කියන සර්කස් පෙන්වන්න පුළුවන් ගැතිය මැජික් පෙන්වන්න පුළුවන් ගැතිය හිතේ ඉන්නේ එතන සති ධර්මයේ තේරුම් අරගත්තා නම් අසරණ භවෙන් වහා නිදහස් වෙලා සසරණ භවකට යනවා අනාථ කරන ධර්මයෙන් අයින් වෙලා නාථ කරන ධර්මයකට යනවා. හැබැයි ඒක පෞද්ගලික මට්ටමේ ක්‍රියාත්මක වෙන්නේ දැන් ක්‍රියාත්මක වෙන්නේ මෙතන ක්‍රියාත්මක වෙන්නේ. මම දැන් මෙතන කියන එකෙන් පිට කවදාකවත් සතිය නැහැ. නිසා යම් කිසි කෙනෙක් කියනවා මට අවුරුදු 10කින් සතිමත් වෙන්න. නැත්නම් මම මේ මගේ පවුල නිවන් දැකලා පස්සේ මන් නිවන් දකින්න. කැපකාරී නිවන් දැකලා පස්සේ හාමුදුරුවෝ භාවනා කරන්නම් කියලා. ඒ ඉතින් ඒ කම්මැලි අර පේන කියන කතාව තමයි. කරනවා නම් දැන් නැත්නම් කවදාකවත් නෑ. එන්නේ වැනි නයිසර්ගික ශක්තියක් තියෙන ධර්මයක් තමයි සතිය කියන්නේ. ඒ නිසා සරුවචනාංශේ උන්වහන්සේගේ බුද්ධ කෘත්‍ය හමාර වෙච්ච වෙලාවේදී අවුරුදු 45ක් ගත කරලා අන්තිමටම සංඝයා ආමන්ත්‍රණය කළා කිව්වේ ආමන්ත්‍යානුගෝ භික්කවේ අප්පමාදේන සම්පාදේත වය ධම්මා සංඛාරා. අනේ මේ සංස්කාර ධර්ම බොහෝ වැය වෙන සුළුයි. අප්‍රමාදව සංස්කරණය සම්පාදනය කරගන්න. ඉතින් සාමාන්‍ය අටුවා පිළිගන්නේ අප්‍රමාදී කියන්නේ සතිය කියන එක. ඉතින් සතියෙන් ගත කරනවා නම් ලෝකේ කොච්චර විසම වුණත් අපේ නායක ස්වාමීන් කිව්වේ විසම ලෝකේ සමහිත පවත් ගන්න අපි ඉන්නවනම් මේ විසම ලෝකේ සම වෙනකම් දාන දෙන්න සිල් ලකින්න බණ භාවනා කරන්න කවදාකවත් බුදුහාමුදුරු බුදු වුණත් ලෝකේ විසම භාව වෙනසක් උනේ නැහැ. ඒක එහෙමම. ඒ නිසා හැකි සංඥාවදී සතිමත් තියෙන කෙනාට ඒ ලෝකේ විෂමකම ඇත්තටම සතියට විචිත්‍ර භාවයක් ලබා දෙනවා. හැබැයි ඒක ටිකක් දියුණු කරගත්ත සතිය ඇති කෙනාට. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ මේ සිල් රකින්න එපා, දන් දෙන්න එපා කියන කතාවක් නෙවෙයි කියන්නේ. ඔක්කොම අවශ්‍යයි. ඒ ඔක්කොම පන්නරේ හිටින්නේ ඔක්කොම පෙළගස්සලා ගන්න මේ සති කියන চৈতසිකය. අප්‍රමාදී කියන চৈতසික ඉදිරිපත් වුණාට පස්සේ මේ මිනිස්යාගේ නතර වෙච්ච පරිණාමය එතන ඉඳලා පටන් ගන්නවා. නිසා සරුවචන් සඳහන් කරන සතිපට්ඨාන සූත්‍රයේදී ඒ කායනෝ අයම් භික්කවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවාන සමතික්කමාය දුක්ඛ දෝමනස් සබ්දගමාය ඥායස අධිගමාය නිබ්බානස සච්ච කිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨාන මහණි මේ සතිපට්ඨානේ භාවනා කරනවා නම් වැඩිම අවුරුදු 7යි මේ පරිණාමය කෙලවරට යන්න කල් ගන්න. ඒව නැත්නම් අසරණයි අනාතයි කොච්චර කල්යයිද කියන්නේ. ඉතින් උන්වහන්සේ කියනවා අවුරුදු 7ක් ඕනේ නෑ 6මුත් පුළුවන්. 5මුත් හතරමුත් තුනෙමුත් දෙකමුත් පුළුවන්. එකෙමුත් පුළුවන්. 6 මාසෙකමුත් පුළුවන්. 5 මාසෙකමුත් පුළුවන්. 4 මාසෙකමුත් තුන් මාසෙකමුත් පුළුවන්. දෙමාසෙකමුත් පුළුවන්. එක මාසෙකමුත් පුළුවන්. මාස භාගෙමුත් පුළුවන්. අන්තිමට සත්‍යපට්ඨානේ හමාර කරන්නේ හරියට වැඩ යනවා නම් දවස් 7මුත් පුළුවන්. හැබැයි ඒකට අඛණ්ඩ සත්‍ය පවත්වා ගන්න. නිසා අපි අඛණ්ඩ සත්‍යයට යන්නේ මේ වැටි වැටි යන සත්‍යය. ඒ නිසා මේ වැටි වැටි යන සත්‍යය තමයි මගේ ජීවිතේ මගේ අත්දැකීම හැටියට විචිත්‍රම වෙලාව. හැබැයි අපි ලකුණු දෙන්නේ නැහැ වෙලාවට හරියට පශ්චාත්තාප වෙනවා අනේ මට මේක දිගට ඇවිද ගන්න බෑනේ. අනේ මට එක දිගට හුස්ම ගන්න බෑනේ. මට ආනමන සත්‍ය දිගට හිටින්නේ නැහැ. මට සක්මන දිගට කරගන්න බෑනේ කියලා අඬනවා. නමුත් මේ අඬ අඬ හරි මේ කරන ටිකෙන් තමයි එක දිගට සත්‍ය පවත්වා ගන්න පුළුවන් සක්මනක් හරියට. එක දිගට සතිය පාත්ත බලන ආනාපාන හරියන්නේ නිසා ජීවිතේ ඉතාමත්ම විචිත්‍රයි. ඉතාමත්ම සංවේදී. ඉතාමත්ම සංකීර්ණ කොටස තමයි මේ වැටි වැටි සතිය ඇති කරන වෙලාව. අන්නේ වෙලාවේදී යෝගාවචරයට දිය යුතු උපරිම පහසුකම් දෙන්න. උපරිම ධර්මයේ අනුග්‍රහ කරන්න ඕන. උපරිමයෙන් සමාධියේ සමගිය පවත්තලා ඉදිරිපත් කරන්න ඕන. ඒකෙන් වැටි වැටි දඟලන යෝගාවචරය දකිනකොට අනික්කත් පිළිවෙලට ලක් කරනවා. පිස්සු අදා ගන්න හදනවා. මොකද්ද මේ කරන්න හදන්නේ? මේ අපි වාගේ සාමාන්‍ය විදිහට හිටපල්ලවක කියලා පිළිලු කරනවා. මොකද බුද්ධ ආදී උත්තරයන් වහන්සේලා දුර ඉඳලා බොහෝම උපේක්ෂාවෙන් බලන්නේ මේ මිනිස්සයා මේ උත්සාහ කරන්නේ ගඟ දිගේ ඉහළට යන්නම මේ අනිසේරම කාම ආශාවේ එකිනෙකා පාරය ගඟ දිග පල්ලයට හදනකොට උන්වහන්සේලා ධර්ම ගෞරවයෙන් ධර්ම සංවේගයෙන් බලන ඉන්නවා. ඉන කරන්න දෙන්නේ බුදුහාමුදුරණත් කරන්න දෙන්නේ නැහැ. උන්වහන්සේ කියන්නේ උඹලගේ වැඩ උඹලා කරගන්න ඉන්න. නමුත් ලොකු බැල්මකින් බලන්න. ඒ වගේ තමයි භාවනාව දන්න කෙනා ඒ වැටි වැටි දඟලන කෙනාට දෙන්න පුළුවන් උපරිම අනුග්‍රහ ශක්තිය දෙනවා. ඒ වගේම තමයි Taman කවදා හරි භාවනා කරලා එවැනි ශක්තියක් ආවට පස්සේ කිසිම වර්ග ભેදයකින් තොරව, ಜಾති ભેද, කුල ભેදයකින් තොරව පුළුවන් නම් තව එකෙක් මේ પરම්පරා නිමි પરම්පරාව බාටපත් කරන්නේ නැති වෙන තව එකෙක් කොට දාන්න උත්සාහ කරන්න ඒ සඳහා මවක් දරුවෙක් ප්‍රසූත කරන්න ගන්න ප්‍රසූත වේදනාවට වැඩි වේදනාවක් විඳින්න වෙනවා. ඒ නිසා කල්යාණ මිත්‍යා කරන උදව්ව බුදුහාමර පෙන්වන්නේ දුද්ද දන් දදාති. දෙන්න බැරි දායාදයක් මේ දෙන්න ගන්න. දුක්කරං කරෝති. කවදාකවත් කරන්න බැරි දෙයක් මේ කරන්නේ. දුක්ඛමං කමති. මේ විරසන්නේ තව කෙනෙක් ගොඩ දාන්න. ඉතින් එහෙම කල්යාණ මිත්‍යෙක් හමුනාට පස්සේ ගමන ලේසි. නමුත් අපේ තුල කල්මාන මිත්‍ර ධර්ම මතුවෙනකන් අපිට කල්යාණ මිත්‍යා පේන්නේත් නැහැ. තේරෙන්නේත් නැහැ. වෙනි කල්යන් මිත්‍ර ධර්ම මතු කරන්ට ප්‍රධානම සාක්ෂියක් ප්‍රධාන අතක් තමයි මේ සති. එනිසා සතිපට්ඨානය සිංහල බෞද්ධයාගේ වටිනා ගෞරවයට ලක් වෙච්ච සූත්‍රයක්. ඒක මොකද කටපාඩම් කරන එක නෙවෙයි වඩන එක. එනිසා උත්සාහ කරන්න ඕන හැම කෙනාම සති වඩන පිරිසක් එක්ක ඉඳගෙන වෙනි කල්යන් මිත්‍ර ඇසුරු කරගෙන පුළුවන් තරම් ඒක පිළිබඳ සුතමේ ඥාන දියුණු කරගෙන, චින්තාමේ ඥාන දියුණු කරගෙන, වැටි වැටි හරි කමන්නා සත්‍ය පිළිතුරු අඳගත්තොත් කවදාකවත් අහක නොයන ස්ථිර තන්පත්වත් තන්පත් කරවන්නේ පුදුම සරණ ගතියකට නාට කරන ගතියකටපත් වෙනවා ඉතින් මේ නාට කරන සූත්‍රේ බණහල බණ භාවනා කරන මේ සීල දිනාට මේ නාට කරන ධර්මයේ මෙලොව වශයෙන් මේ ජීවිතේම කෙලවරටම ය아가න්න ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට මේ සත්‍ය පිළිබඳ කරන දේශනාව මෙතන නැවත කරනවා සීල දිනාටම සතිමා හෝති පරමනේ පක්කේන සමන්නාගතෝ චිරකතම්පි චිරභාජිතම්පි කියන විදිහට සතිය ස්ථිරකාර වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. නැත් පැකුත් විනාඩි 15ක් 20ක් විතර අරගෙන තියෙනවා මේ සතිය පිළිබඳව මාතෘකාව ගැන කතා කරන්න. ඉතින් මම ආරාධනා කර සිටිනවා කාට හරි මේ පිළිබඳ ප්‍රශ්න හෝ ප්‍රකාශන හෝ කිවිචයමක් තියෙනවා නම් මේ වෙලාවේ මතක කරගන්න. වගේ මම පස්සේ වීඩියෝ බලුවා සිද්ධි පුනමාරසිවන් කපා සිද්ධි. ඉතින් මේ ඉල්ලලා මේ බලෝමාගේ වීඩියෝ එක බලවද කියලා මගේ දේශනේ. මම දෙක තුනක්ම තියෙනවා මම එකක් එක්ක බලලා තියෙනවා. Google එකේ ඒගොල්ලෝ ගාමාර ඊට පස්සේ තව නියුරෝ සර්ජන් කෙනෙක් නියුරෝ ෆිසිෂියන් කෙනෙක් මේ ඔපරේට් එකක් තියෙන කෙනෙක් ඉතින් බෝඩි ඈ පිළිත් බෝඩි මට මතක ඇටියෙ. ඒක මම අර කිව්වේ දැන් වාසේ නම අහගෙන කිව්වම ඉන්ටර්නෙට් එක හරයි මේ දේශනා දෙකම හැවුවා. ඒ කියන්නේ ඒගොල්ලෝ මේ අපේ ආගමික පරිසරවල මේ කරන්නේ වාසේ කිව්වා වගේ විවිධ පරිසරවල ඒක ලැබ් එක ඇතුළේ. තනිකර ඕඩියන් එකට ගෙනියන කට්ටිය ඔක්කොම අහගන්න වාඩි කරලා අපි දැන් සතියෙන් ඉමුද. කියලා ඇහුව බටන් ගත්ත ගත්තේ කියන්නේ. ඒ දෙන්නම මේ බුදුහාමුදුරන්ට ගෞරවය දීලා තමයි මේ බෞද්ධ පරිසරයේ අවුරුදු 6ක් ඉන්දියාවේ ඉඳලා තියෙනවා. ඒක කෙනෙක්ම සත්‍යපට්ඨානම කරපු කෙනෙක්. ඒ නිසා මේ බටේර ලෝකේ හොඳ ලස්සන පැකට් එකකට දාලා විකුණන්නේ. අපි වගේ මේ නිකන් මේ කොළ මේ තේල් කොළේ උදලා විකුණන්නේ නැහැ. හොඳ ලස්සන ප්ලාස්ටික් පැකට් මාසිකී ප්‍රකාශයේ තව ඒ නිසා මේ මේ කරලා නම් වයසයි දැන් නාකි. නැත්නම් උගලන දරුවෝ ඉන්නවනේ දරුවෝ ගැන අනුකම්පාවක් තියෙනවා කරුණා කරලා සතුටුමත් කරන්න උන්ට දෙන්න දෙන උස්සස්ම ලයිසන් එක තමයි යන්නේ. ලෝකේ ඕනම ඉහළ ගණකට කවුරු හරි දරුවෝ ගෙනියන්න ඕනේ නම් සතිය කියන එක උගන්වනවා. ඒකට කවදාකවත් කිසිම කෙනෙක් නිඳා කළා කතා කරන්නේ. අද අද කටක් අරින්න බෑ. අනික ඕනෙම ශිල්පයක් අද කෙල වෙලා නැස්තිලා ඉවරයි. ඒක ඔක්කොම නැස්තිලා ඉවරයි. ඒ වගේ නරක වැඩ. සතියෙන් කිසිම වැරද්දක් වෙන්නේ නැහැ කියලා. අද පුදුම විදියට මේ ඒ කියන්නේ ජාත්‍යන්තර ලයිසන් එකක් අරන් දුන්නා වගේ නත් අමාරු මොකද පොඩි දරුවන්ට මේක මේ අපිට වගේ දුක තේරෙලා නැහැ ඒක ඒ නිසා ඒගොල්ලන් ගොළුවට ගන්න ගියන් ගන්න පාඩම් කරන ගම ඕක කරන්න බෑ අරක නෑ මේක නෑ කියලා ඒකට එකම දෙය කරන්නේ මේ නාකිටික කරන්න ඕනේ නාකිටික කරනකොට පොඩි වෙන එකක් නෑ බණ කියන්නේ කියලා හරියන්නේ. ඕගොල්ලෝ බණ කියවට ඕගොල්ලෝ ඔයගොල්ලෝ බණ අහන්න කවුරක්වත් ලෑස්ති නැහැ. තම දාන ටිකක් සක්මන් කරනවා පේනවනේ. ඉඳගෙන ඉන්නවා පේනවනේ. ඕ පොඩි උන්ට නිකන් ඒක නිකන් අබ්බැහියට යනවා. අපිම නිවන් දකින්න එක වෙනම කතාවක්. නමුත් ඒකෙන් හම්බ වෙන ආදර්ශය ඒක අපින් ගිලිහිලා තියෙනවා මේ අවුරුදු 1000කට විතර ඉස්සෙල්ලා කොහෙදී හරි නැත්තම් හැම ගෙදරකම හැම තැනකදීම සතිපට්ඨාන එක්ක කියනවා එක්ක භාවනා කරනවා තිබිලා තියෙනවා ඒ කුරු ධම්ම කුරු ගමේ කල්මාස ධම්ම ගමේ දෙන්නේ එකතු වෙලා පාරදී හම්බෙනකොට ආන්නේ මේ මොකද්ද වඩන කර්මස්ථානය කියලා දැන් නම් අහන්නේ මොකද්ද ඩොලර් එක කීයද අද කී දෙනෙක් විද්‍යාව දාලා මැරිලාද මේ ආත්තිකුද්දමනේ ඉහළ ගිහිල්ලාද පහළ ගිහිල්ලාද ඒ දවසට දැකපුවාම ආන්නේ ඉතින් ඒ දැකපගෙන මම ආට්ටිකේ වදිනවා. ආ එහෙමද වන්නම් මේ අසුබේ කරන්නේ. නැත්නම් මම ආනාපාන කරන්නේ ගිහින් එන්නම්කෝ. එච්චර තමයි කතාව. දැන් හම්බෙච්ච අමනද කතා කරන්නේ. ඒ තරමටම කොහෙන් හරි ඒක වලිය බාගන්න තියෙනවා. මේක සන්තෝෂයක් තියෙනවා ගුරුමේ ලාවට තියෙනවා ඔබල. ගුරුමේ හැම මිනිස්සෙක්ම දවසකට පැයක් භාවනා කරනවා කියන එක මේ මනුස්සයාගේ මේ ජීවිතයේ අංගයක්. ඒ නිසා පන්සලේ හැම කෙනාම ගිහිල්ලා පූජා කරනවා මේ පත්කඩේ විතර ලෑල්ලක් හදලා තියෙනවා. මේ මීට වඩා ලොකුයි. ඒ ලෑල්ල තමයි කියලා වාඩි වෙන්නේ නවගුණ වල තියෙන. නවගුණ වල කියන්නේ තේරවාදී වැඩක් නෙවෙයි. නවගුණ පූජා කරනවා ගියා පැයට යන්නේ. හරියටම පැයට යන්නේ. ගියා ඉඳගත්ත නවගුණ වලක් ගත්තා. අරන් අරන් අරන් අරන් අරන් අරන් නවගුණ වල කරරකෙන්නේ. හරියට පැය වුණා ගිහිල්ලා තිබ්බ ගියා. ඉතින් අර ශ්වේතගොන් චෛත්‍යයේ තියෙන අක්කර ගණක් විශාලයි එක මඩුවක් තියෙන මෙච්චර විතර ඇති ඒක ඉඳගත්තාම ඉෂ්ට සිද්ධ වෙනවයි කියලා කතාවක් තියෙනවා. يعني ඊතුපතු දේවල් සිද්ධ වෙනවා. පුදුම බිසි. හැම බිස්නස් කාර්යයක් ඇවිල්ලා ඉඳ ගන්න. ඉඳ ගන්න ඉඩ නැහැ. ඉඳගත්ත පැය ඉඳගත්ත අරන් අරන් අරන් අරන් අරන් අරන් අරන් අරන් අරන් අරන් ඒකේ තියෙන නිකන් මීමැසි පොඩි එකක් වගේ. ඉතින් මම එක දවසක් මේ පඬිතරාමේ මම හිටපු උඩ තට්ටුවේ මම හිටියේ. පඩිපෙළ නැගලා මෙහෙම ගිහිල්ලා හරස් කාමරයට යන්න ඕනේ. නැගපු ගමන් එහා පැත්තේ පාර බාහිරින් යනකොට පොල්ලතු ගියක් තියෙනවා. ඒ ඉන්න අම්ම වට්ටිය අම්මගෙන. දරුවෝ දවල්ට ඉස්කෝලේ යනවා. මම එක දවසක් 11ට විතර එනකොට ඒ අම්ම ඇවිල්ලා ගෙදරට ඇවිල්ලා වට්ටිය පැත්තක තියලා ගහලා පරියන්ට. ගියේ දිරලා අස්සෙන් මට පේනවා. අපිට හිතෙනකො අපේ කවදද සිංහල ලංකාවේ කවද මේක දකින්න ගන්නේ. පිටට ආවට පස්සේ අම්මා පරියන්කක් ගහන. ඉතින් මට නිකන් ගුරුමෙත් ඇවිල්ලා මේ මතයි කියලා හිතෙනවා. මේක දකින්න. ඒ හැම එකකම දානකට පැයක් විතර වගේ ඒ වගේම තමයි මේ ඕගොල්ලෝ කියවම තමයි මම මේ දානක එකක් දානවා හම්බු කරන එකෙන් 125ක් පන්සලට දෙනව දුන්නේ නැත්තම් ඌ බෞද්ධයෙක් 125 ඉතින් එතන ගයිඩ් කරන මිනිස්සෙක් හම්බුණා සාහිත්‍ය කාර්යාලය වැඩ කරන එකනේ. ඊමණට භාවනාවක් කරනවා. ඌ දැන් රසාවෙන් අයින් වෙලා පෙන්ෂන්. ඒ ගෝකව සභාවෙන් ඌට ගාණක් ගෙවනවා. ඌ ඒකෙන් 125 උදේට කැටේට දාලා තමයි වැඩ පටන් ගන්නේ. යා කියනවා හමුදා මේ රජයේ හමුදා රජයක් කිසිම අනුකම්පාවක් නැහැ සංඝයාට. ඒ නිසා අපි මේක නැගිටව ගන්න. හැම මිනිහෙක්ම 125 දෙනවා ඒකට පස්සේ හැබැයි මේ බත් කහලා ඉන්නත් බෑ. මොකද මේක හරියට මහන්සියට හම්බ කරන්නේ. අපි වගේ මේ කැට පිටින් හම්බ කරන්නේ බොහොම මහන්සියෙන් හම්බ කරන්නේ. ඒ හම්බ කරන එක දෙන හැටි බලනකොට ජාතික ආදිය මොකුත් නෑ. ඒක දීලා තමයි පටන් ගන්න. ඒකකට නිකන් මේ ලේවල තියෙන බුද්ධ ධර්ම කියන එක නිකන් මේ සෝබනේට අනම්මනම් මොකුත් නෑ. මම කියන්නේ ඔගේ නිවන් දකින්න පුළුවන් කියලා. මම කියන්නේ මේ චාරිත්‍ර වශයෙන් තාමත් මේ චන්ද්‍රමාංශෙමනේ කතා කරන්නේ. අද 6 වෙනි වක 7 වෙනි වක කියනකොට යුද්ධ සඳ කතාවල් නෑ. තාම ගෙරෙගෙදී කලන්දරේ නෑ. තාම තියෙන්නේ චන්ද්‍රමාංශෙ. ඉතින් ඒකදී බලනකොට නිකන් තා අපිට මේ අපි මේ මොකද වෙලා තියෙන්නේ කියලා හිතනවා. ඒ මිනිස්සු තාම ඉවරයි. අපි පේන තියෙන අවුරුදු 40ක් 50ක් පරණ මිනිස්සු වගේ. ශිෂ්ටාචාරයටපත් වෙලා නෑ. වෙනම සිතුටලා තියෙන හොඳ ටිකක්. අන්න ඉස්සරහට යනකොට එයි එන්නේ කොහොමද මේ භාවනා කරන පිරිස එකතු වෙන. ඒක තියෙන ඒගොල්ලෝ ඒගොල්ලෝ මේ සරල ජීවිත ගත කරන්න පටන් ගන්නකොට අපිට යන්න තියෙන අපේ රටාරපු ටිකට තමයි. හරිම ලේසි ජීවිතේ. චාම් ජීවිතේ මේ බේසික් නීඩ්ස් විතරයි නිකන් බුරු සෝබන නෑ. පුළුවන් තරම් කළ යුතු කාරණා ටික කරනවා පන්සලේ කරන වැඩි කරනවා ආමතුරු ඒ නිවන් ගියත් එකයි අපිට ආමතුරු පහන නිවන් ගියත් එකයි ඒක ආමතුරුන්ගේ වැඩේ. ඊයර කරන්නේ ගියා ගෙරුවා දානවා. ඒක මේ යම් ප්‍රමාණික සතුට වෙන්න පුළුවන් නඩගුන් ටිකක් තියෙනවා. තායිලන්තේ බැංකොක් වල නම් පලාතක නෑ. බැංකොක් වල ගියාම තනි කර මේ වේස නඩුවක් වගේ. එන්නේ නැත්නම් රූකඩ දුන් තරගයක් වගේ. නැත්නම් විකටන් දුන් තරගයක් වගේ. ඒක ගම් වල තියෙනවා. ගම් වල තියෙන තාමත් ඒ පින්න පාත බෙදෙන ගතිය මම ඔය ඕස්ට්‍රේලියාවේ ඉන්නකොට එක දවසක් පින්න පාතේ ගියා. ඒක පින්න පාතේ කරන්න බෑනේ කිව්ව. ඔක්කොම සුද්ධුනේ ඉන්නේ. ඒ සැලසුම් කරලා ගියේ කායි කට්ටිය පින්න පාද වෙදන්නේ අනිවාර්යෙන් බිම දන දන ගහගෙන තමයි පාත්‍ර සමාහට දාන්නේ. හිටගෙන දාන්නේ. කවදා සංඝයා දකින්නකොට වීදියෙන් හැරෙනකොටම ඒ මිනිසුන්වත් සද්ධාවන්ත මිනිස්සු බිම දන ගහගෙනමයි පාත්‍ර වැඩක් කරන්නේ. ඉතින් ඒක හිතෙන ඒක ගන්නකොට නිකන් සහලවගෙන එනවා. මේ මිනිස්සු යමක් කමක් කරන්න පුළුවන් මිනිස්සු. බුරුමේ පින්න පාත්‍ර ගන්න ගියාම ඒ මිනිස්සු දක්වන ගෞරවය වතුර වැහලා තමයි මෙච්චර විතර වතුර. මම දෙමි දෙමි අර පින්නපාති වල සංගයත් එනවා ගොඩයක් ගෙනියන්නේ නැහැ දෙමි දෙමි පින්නපාති කරගෙන එනවා. ඒ හොඳ ලස්සන ගාතාවක් තියෙනවා මේ මම දැක්කා ඒක මේ සාධනා කරන්නේ. අපි හර්වත්නාංශයේ මේ මහජනක කියලා රජ කෙනෙක්ව ඉන්න කාලේ බෝසත්ව ඉන්න කාලේ උන්වහන්සේ සිව් මේ උද මහන් තලාවේ ඉඳගෙන මේ සිව් මජුරු කවුලේ රජසතු විඳිනවා. හැබැයි කොයි වෙලාවෙ පැවිදි වෙන්නෝ කියන අදහසෙන් ඉන්නේ. ඉතින් ප්‍රාර්ථනාවක් කරනවා යදා සත්ත දාමේගේ ඕවට්ටෝ වල්ල චීවරං පින්ඩාය චරිස්සාමි තංකදාසු භවිසති. අනේ හද්ද වැහි වහින වෙලාවේ සිවුරට ඇඟ වේලිලා, සිවුරට ඇඟ තෙමිලා. පාත්‍රේ බඩාසේ හංගන්න මට කවදා පින්න පාතයන්ට ලැබෙයිද කියලාලු කල්පනා කරනවා. අද වරුසාවේ කුඩයක් නැතුව සිවුරසේ පාත්‍රේ ගහන තෙමීගෙන පින්න පාතයන්ටත් රජගෙදර ඉඳගෙන මේ සිවුමහල් කම්පුවේ ඉඳගෙන කල්පනා කරනවා. ඉතින් අමුතුම අලියන් ආඩම්බරයක්. අපිට වෙන්න වෙලා තියෙන්නේ මේ නිකන් අකින්න බාරේ කොහෙදත් පැත්ත පොඩ්ඩක් එනකොට අවු පොඩ්ඩක් එනකොට ඉතින් මේ ගේ ඇතුලේ කිවි කිවිසු යනවා. මේ එළිය වහිනකොට. ඒක මොකක්වත් නැහැ. මේ වචන ආන්දු කෙනෙක් මට අඳුල්ලා දෙන්නුනේ නැහැ. ඒ ගිය අවුරුද්දත් මම ආපිලාව ජයවිදෙලා වන්දනා කරුවා මගේ බණ අහලා නරක වෙච්ච කෙනෙක්. <laughs> දෙවියන්ට ඊළඟට කිව්වා ස්වාමීන් වහන්සේ කියලා දැනගත්තයි කියලා. කොහෙද තුන් මොකදද කොහෙද තුන් මොකද? තුන් දෙල තුන් දරා. ඒ මට ඒදි බද්දර පණිඩයක් වෙලා තිබුණා මේ <laughs> ස්වාමීන් වහන්සේගේ බණ මේ නාස්තික වෙලා තියෙන දැන් සුන්දලාරාණ්‍යයට ගිය කැපකාරයේ දායකයෙක් මට කිව්වලු ඒ ඉන්න හාමුදුරුවෝ 50ක් විතර හදලා නොමිට බෙදලා දෙනවා කියලා කවුද ඔබ වහන්සේ ගෝලෙ ඉන්නේ කියලා මොකද මං අඳුරන හාමුදුර කෙනෙක් නෑ ඊට පස්සේ මං ගිය පාර ආවට පස්සේ ඇවිල්ලා අඳුරලා දුන්නා මට මම තමයි ඉන්නේ තුන්දල මම ඔබ වහන්සේගේ බණ හදාගෙන ඉන්නේ හොඳ මේ ත්‍රිපිටකයේ අටුවාව ගැන දන්නවා ඒ ශාන්තේ කිව්වේ ඔබ වහන්සේ අටුවාවට බනින්නෙත් නෑ අතුවාව සරණ යන්නෙත් නෑ මැදවට ඉඳගෙන කරගෙන යනවා මේක තමයි කෙරෙන්න ඕනේ අද කියලා කරන කෙනෙකුට මේ පාර මතු කරලා දෙන එක තමයි කරන්න ඕනේ කියලා ධර්ම සාකච්ඡාවට තාම මට හම්බුනේ නෑ ඉතින් මතක් කරලා දෙන්න ඉතින් මේ ධර්ම සාකච්ඡාවට ඇදලා ගන්න වටිනා හම්බුනේ ඉතින් අපිට වෙන කියන්න කරන්න දැන් නැත්නම් ඉතින් තේ ටිකක් දීලා දවස් ඉවර කරමු. ප්‍රශ්නේ කම කමන්නේ. ඒක තමයි බලන්න ඉන්නේ මොනවාරි අහනකම්. දේශනාවේ පොදු විදියට සතිය පිටරණ එකේදී වහන්සේ කියන්නේ ආනාපානෙ මුල් කරගන්න කියන එකයි. තමන් කියන්නේ මොනවා හරි කමන්නේ අරමුණ මොකක්ද කියන එක දැනගන්න එකයි තියෙන්නේ. අරමුණ පිළිම ඇකිලි වෙන්න පුළුවන් ඕන දෙයක් වෙන්න. අපි රාත්‍රියේ නිදා ගන්නකොට නිසා පොට්ටේ තීරුල ආරම්භවත් කරේ හරිද කෙරුණ කමක් ප්‍රශ්නයක් නැහැ නමුත් අර මේ මූල ධර්ම ප්‍රශ්නයක් වශයෙන් කියනකොට කියනවා සරුවචනන්සේ ඉරියව් හතරක් දේශනා කරලා තියෙනවා හිටගෙන ඉඳගෙන නිදාගෙන ඇවිදින මේ හතරේ ආධුනිකයාට රෙකමන්ඩ් කරලා තියෙන ඇවිදිමින් සහ ඉඳගෙන පමණයි ඒ මොකද නිදාගෙන කරන භාවනාව නිින්දට බරයි එතනින් ගියාම හිටගෙන කරන භාවනාව වීර්ය අධිකයි. ඒ දෙකම ආධුනිකයට රෙකමන්ඩ් කරන්නේ. ආධුනිකයට දෙන්නේ සක්මන සහ හිත ඉඳගෙන කරන භාවනාව. නමුත් මේ කියන්නේ අතිරේකයක් ලාභයක් ගන්න වැඩක් නේ. ඒ නිසා මේක ප්‍රශ්නයක් නෑ. නමුත් ආධුනිකයෙක්ට උතනින් පටන් ගන්නත් බෑ. මත වෙන වැඩ කරනකොට මේකෙන් අර ඉඳා ගන්න ටිකේදී ඒ මේ ලාභේ ගන්න පුළුවන්. ඒකට හැබැයි මේ මේම ප්‍රයෝග වාසියක් ගන්න වෙලාවක් තියෙනවා. නම භාවනා කරනකොට ගැස්සෙන්නේ කියනෝනේ දැසනේ කියන්නේ තනි තුනි වෙලා තුනි වෙලා ඉල එකපාරට ආය සතිය එන්නේ ගැස්සিলা. එතකොට මේවා සැක උපදවනවනේ. මට මේ මොකද වුනේ මේ සතිය නැති වුණාද සමාධිය නැති වුණාද ගැස්සෙනවා. ගැස්සෙනකොට ආය ඇවිල්ලා ආනාපානෙ ඩොක් කාලා වැටිලා ඉවරයි. හැබැයි ඊට විනාඩි තප්පර ගන්න ඉඳලා සතියක් නැහැ මෙනෙහි කිරමුකුත් නැහැ මොකද උනේ දන්නේ නැහැ. අන්න ඕක ටැකල් කරන්න කියන ගුරුවරයා කියනවා ඒක අල්ලගන්න කියලා. කොයි වෙලාවද මේක පටන් ගත්තේ කොහෙද ඉවරුනේ කියලා. ඒක හරියට කියනවනම් මේ නිින්ද යන හැටි අල්ලනවා වගේ. දැනීම තිබිලා ඉවර වෙනකන් අල්ලන්න කියනවනේ. අල්ලනකොට දැනීම නැහැනේ. අන්න ඒක අල්ලන හැටි උගන්වන්නේ නිින්ද යන හැටි හැමදාම 100න් ඉන්න කියලා. තමයි ඉඳ ඉරියව්වට ගිහිල්ලා සැතපීලා දැන් සැතපුණාට පස්සේ ඉතින් දවසේ වැඩ ඉවරයි. කයට හිත ගන්නවනේ අපි. ඇඳ කරදරයක් නැහැ. හරි ගැසලා කයට හිත ගත්තට පස්සේ මේ නිින්ද යන හැටි බැලුවොත් එම ක්‍රමක්‍රමයෙන් කය අමතක වෙන ඔළුවට හිතේනවා. හොඳට බැලුවොත් ඔළුවෙන් ඇස් දෙකට ඇවිල්ලා ඇස් දෙකෙන් බර වෙලා නැතිලා ඒකෝ දන්නවා මේක නිින්ද යනවා කියන්නේ එක චිත්තක්ෂණයක් නෙවෙයි චිත්තක්ෂණ රාශියක පෙළ ගැස්මක් ඒක සිටි වෙන්නේ අනුක්‍රමයෙන් මුදුවට ඔය ආනාපානට ගිහිල්ලා ඉස්සරහ නිදාගන්න කියන්නේ මේ අනුක්‍රමික වැඩ පිළිවෙල තියෙනවා ඔන්නෝග ඇල්ලුවා නම් පරියන්කේදී අරමුණ තුනී වේගන යනකොට දැනගන්නවා මේ අනුක්‍රමය තමයි දැන් පටන් ගන්න තියෙන්නේ. මේක දිගේ ගිහිල්ලා යන්නේ වැටෙන තැන. ඒ වැටෙන තැනට යන්න යන්න යන්න දන්නවනම් වැටෙන්නේ නැති වෙන පැත්ත වැඩි. මේ වලට වැටෙන්න හදන කෙනා වගේ. ඒ නිසා පරියන්කේදී සතිය තුනී වේගන යන්නේ. අරමුණ තුනී වේගන යන එක අල්ලන්නේ ඒ මයික්‍රෝ ලෙවල් එක අල්ලන්නේ නිින්දදී ඇති මැක්‍රෝ ලෙවල් එක ඇල්ලිලේ තමයි. ඒ නිසා ඒ පරියන්ක තුල ගැස්සෙනවා. ඒක සමහරව බය වෙන මට්ටමට එනවා. සමහරව ඒ පරියන් භාවනා දාලා යන වෙලාව. එතකොට කියනවා ඔක බය වෙන්න එපා. ඔක දැක්කොත් යාන්ත්‍රණය දැක්කොත් ඔක හොඳ පැත්තට. යාන්ත්‍රණය දකින්න ඔතනදී බෑ නිින්දදී යන්නේ. ඊට පස්සේ කියනවා අවදි වෙන වෙලාව. අවදි වෙන වෙලාවේදී අපි බොහෝ විට හිත අවදි වීම සහ ඇසරීම කියන දෙක කලවම් ඒක දෙකට කඩනවා. යම් වෙලාවක නිින්දෙන්න දැන් හිත අවදි වුණා තාම ඇස්සරලා නැහැ. එතින් සතිය පිටවල ඇස්සරන එක සතියෙන් කරන්නේ. එතකොට ඒ වැඩ පිළිවෙලට සතිය මිශ්‍ර වෙනවා වැඩි වෙනවා. අන්නේ විදිහට නිින්ද යන හැටි සහ නිින්දෙන් අවදි වෙන හැටි පිළිබඳව පුංචි පුංචි පුංචි කැලියෝට කරලා මෙහෙය කරන්න පටන් ගත්තට පස්සේ මේ එදිනෙදා ජීවිතයේ අනවශ්‍ය වෙලාවෙ නිින්ද එනකොට ඒක නිකන් මේ graph එක අඳින්න පුළුවන් වගේ වෙන හැටි බලා ගන්න පුළුවන්. ඒකෙදිත් ඔය නිින්ද නිතරම මේ ප්‍රයෝජන ගන්නවා. නිින්දේ නිින්ද පිළිබඳව සත්‍යමත් වීම ප්‍රයෝජන ගන්නවා. ඔය ගැස්සීම පිළිබඳව ප්‍රශ්න ඇති කට්ටියට. එතනින් ඉන්න කට්ටියට හුඟ දෙනෙකුට තියෙනවා නමුත් ඒකේ මේගොල්ලෝ අට පුරුදු කරලා තියෙන නිසා ඔන්න කමන්නේ යන් කියලා යනවනම් ප්‍රශ්නයක් නැහැ. නැත්තම් ලොකු සංහසේ මතක් කරලා තියෙන්නේ අවදි වීම සහ ඇසැති වීම කියන දෙකට කඩලා කරන්නේ. ඒ කියන්නේ සෑහෙන ලෑස්තියක් තියෙනවා. සෑහෙන ලෑස්තියක් තියෙනවනේ එතකොට යෝසෙන් බුද්ධාගම කියන්නේ එහෙම නැතුව හිතුවොත් එහෙම අපි අවදිනවා ආයෙ නින්දට වැටෙනවා ආයෙ නින්දට ආයෙ අවදිනවා නිකන් අර කුසිතකම හිතෙනවානේ. යම් කිසි කෙනෙක් අවදි වීම සහ ඇස්සරීම අල්ලගුවොත් කුසිතකම හිතින්නේ. එතකොට හිත නිකන් ඩයිනමයිට් එකක නැගලා එන ගතියක් තියෙනවා. ඒක ගන්න නම් නිදා ගන්නකොට අදිස්ථාන කරන්න ඕනේ ඇස්සරීම සහ අවදි වීම කියන එක දෙකට කඩලා කරන්න. එතකොට නැගිටිට පස්සේ ආය මොන්දි මාන්දි කියන මාසිල අවස්ථාවල බලන්න ගවේෂණයක් කරලා මේ රෙක්ලමදේව ස්ට්‍රෙස් කියන එක ඒක අඩු කරන්ද ස්ට්‍රෙස් රිඩක්ෂන් තියෙනවා MBSR කියන mindfulness base stress reduction stress reduction program ඒක මයින්ඩ්ෆුල්නස් තනි කරන්නේ ඊට පස්සේ දැන් මානසික රෝගීන්ට ප්‍රතිකාර කරන්න මයින්ඩ්ෆුල්නස් බේස් කොග්නිටිව් තෙරපි කියලා තව එකක් හදලා දෙනවා ඔය ලංකාවේ තදේ උත්තර කරා විශාක මාත්‍ය කියන මාසෙ ඒකට ඉස්සංග මාතේ ඉතිරි ශිල්පී නෑ කියලා මම දන්නේ ඒ චෝදනා තියෙනවා. චෝදනාවක් තියෙනවා. නමුත් මේ පොතේ යම් මට්ටමක උත්සාහයක් ගන්න තියෙනවා. ඒ මාතේ අරගෙන තියෙනවා බෞද්ධ ක්‍රමයට මේක පෙන්වන්න. ඒ නිසා බටහිර ශිල්පය ඉගෙන ගත්ත කට්ටිය ඒක ගැලපෙන්නේ නැහැ කියලා කියනවා. හැබැයි ඒක ඉතින් ගැඹුරට ගිහිල්ලා තියෙන සංගතයේදී ඒක ඊට පස්සේ doctor Padmasiri Silva mindfulness base counselling කියලා වෙන පොතක් ලියලා තියෙනවා. මේ මේ මේ සැරේ ගියාට පස්සේ තමයි පොත මුද්‍රණය වුනේ. ඒකෙදිත් පෙන්නලා දීලා තියෙනවා මේ කවුන්සලින් කියලා බටහිර ලෝකේ කරන තෙරපි එක නැත්තම් මේව කරන එක මයින්ඩ්ෆුල්නස් ඒ කියන්නේ මම ආයේ නැති ස්ථිරකාර කරන්න උදව් කරන්නේ. නැවත මේ නැති වෙච්ච ගැලිච්ච සක්කාය දිට්ඨිය කියලා දෙන්න මේ හදන්නේ. එයා කියනවා තෙරපි කරන එක නම් සක්කාය දිට්ඨිය පිළිබඳ අවබෝධයක් ඇතුව බොහොම ලස්සන කියලා දෙනවා. ඒ සක්කාය දිට්ඨිය කැඩෙන පැත්තට මේක මයින්ඩ්ෆුල්නස් එක දීලා මිනිහා භාවනාවට ගන්න එකක්. ඒක ඒකයි බටහිරට දිරවන්නේ. ඒ නිසා බටහිර ලෝකේ තියෙනවා psychotherapy without the self කියලා concept එකක්. psychotherapy එක දෙනවා උගන්වන කෙනා self එකක් ගන්න නැතු. ඉගෙන ගන්න කෙනාට self එක කඩන හැටි උගන්වනවා. ඒකට විපස්සනා කරපු කෙනෙක් දාපු එකක් මේ ඒ ඔය ජොන් කබාචින්නේ අර මාකට් සයිට්. එතන හරි ප්‍රබලයි. ඊට අමතරව ඔය ටීම් එකේ ඉන්නවා තව හතර දෙනෙක්. ඒගොල්ලෝ බෞද්ධ කියාගන්නේ නැහැ. නමුත් හරිය ලස්සනට මේ බටහිරේ තියෙන ප්‍රශ්න වලට මයින්ඩ්ෆුල්නස් එකෙන් උත්තර දීගෙන උත්තර දීගෙන යනවා. ඒක මේ දැන් හැමදාම මගේ ඊමේල් එක දෙනවා ඒගොල්ලන්ගේ කොන්ෆරන්ස් තියෙනවා. ඇමරිකාවේ හැම අවුරුද්දෙම කොන්ෆරන්ස් දෙක තුනක් තියෙනවා. හැබැයි සල්ලි ගන්න. පුදුමාකාර සල්ලියක් ගන්න. මේ වගේ ටෝක් එකක් එහෙම දෙන්න කිව්වොත් එහෙම ආය මොකොත් නෑ ඉතින් මෙච්චර ගාණක් ගන්නවා කියලා තමයි කියලා දෙන්නේ. මේක ඒකේ හරියට අපි වගේ නෙමෙයි බොහොම සරල ක්‍රම වලට ඇඟට වදින්න ටීචින් ටෙක්නික්ස් දාලා ඉතින් සතුරු පිටරයට වැඩි ගෙනියනවා. දැන් එන්න අපි මෙතනින් මේ කටයුතු කියන්න පින්දීමේ ඥාතින් සීපත් කර ගැනීම සහ අපේ પરමාර්ථ සීපත් කර ගැනීම දවසේ කටයුතු කරමු කියලා මම යෝජනා කරනවා අපි එකතු වෙන ඒතාවතා ආදී ගාථා සජ්ජායනා කරනවා එත්තාවතාච නම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධා එත්තාවතාච නම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා සම්පatti සිද්ධා එත්තාවතාච නම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධා ආකාදත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාදත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්ඛන්තු මං පරං සියලුම ඥාතීන් ජීවත් කරගන්න. ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතියෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය විමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය විමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපානපත්තිය එහෙනම් එකවර වන්දනා කරන්න අපි අභිවාදන සීදිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පatti ශබ්ද සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු සංකම්පං වාසං කුඤ්ඤත්තං නමුස්සරං බුද්ධේලමයාලක්ඛං බුද්ධ පුත්තං නමමහං සාදු කුත්තාදු සීලානං ආගතං සතිපාතියං සද්දා සීලං ගුණාවතං බදන්තං පමනමං